අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඥා පටිලාභම් පහං දුයිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වජන් වහන්සේ මේ සේවිතබ්බ අසේවිතබ්බ කියන සූත්‍රයේ කාල යුතුය පැති සහ ගත යුතුය පැති. දැන් සේවනය කළ යුතුය පැති සහ සේවනයේ ලොකල යුතුය පැති පිළිබඳව මාතුකා කීපයක් ශීර්ෂ කරගෙන දේශනා කරන්න යෙදෙනවා. ඒ දේශනා කරනකොට එතරම් ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ එක එකක් මාතෘකා තවදුරටත් නිर्देश වශයෙන් නම් කියමින් කියවීම වශයෙන් විස්තර කරලා දෙනවා. එතකොට ඒක වැරද්දක් තියෙනවා නම් ਸਰවචනාංශිට නිවැරදි කරන්න පුළුවන්. ඒවැනි සාකච්ඡාවක් තමයි මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊයේ මාත්‍රිකා තිබුවේ නැත්නම් දවසේ මාත්‍රිකා වගේ වශයෙන් තිබ්බේ මේ සංඥා ප්‍රතිලාභය මේ අපි දවස ගත කරන නැත්නම් මේ පංචස්කන්ධේ නඩත්තු කරනකොට ඒකේ එක ස්කන්ධයක් තමයි මේ සංඥා ස්කන්ධය. අන්නේ සංඥාවන් කෙරෙහි අපි කොතෙක් අවදිමත්ද? එහෙම නැත්නම් මේකේ ගත යුතු සහ හල යුතු පැති තියෙනවද? නැත්නම් අපි ඉදිය පිටින්ම ගන්නවද? එහෙම නැත්නම් මේක මම කරපු දෙයක් විදියට ගන්නවද නැත්නම් මට හිද්ද වෙච්ච දෙයක් විදියට ගන්නවද කියලා බැලුවොත් මේකේ පටිලාභ කියන වචනේ තමයි පෙන්ලා දීලා තියෙන්නේ. කරන දේටත් වැඩිය Tamanට ලැබෙන ප්‍රතිලාභයක් විදියට. ඒක නිසා මේ සංඥාව Taman යටතේ පාලනේ තියෙන එකක්ද නැද්ද කියන එක පවා ඒ පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද පරිප്രാජකයා පෙන්නන කාරණා හතරෙන් පේනවා මම ඒක කිටියෙන් මතක් කරගන්නවා ධර්මදේශන ආරම්භයේදී සර්වචන්නාංශයේ දවසක් පින්නපාතිට සූදානම් වෙලා සවැත් නුවරින් එළියට යනවා බලනකොට කල් වේලා වැඩි. ඒ නිසා ළඟ හිටුවේ පොට්ටපාද කියන ආචාර්යන් වහන්සේ පිරිසක් තියාගෙන වැඩ කරනවා. එතින් කොට වෙනවා. ඉතින් පොට්ටපාද බොහෝ සාදරයෙන් පිළිගන්නවා සරුවචන වහන්සේ. ගිහිල්ලි වෙරලා මේ යනකොට කලගෝතාව කට්ටි සරුවචනන්සේ වඩනවා දකින්නකොට පොට්ටපාද කට්ටියව නිස්සද්ද කරනවා. සරුවචනන්සේ වඩිනවා. අපි නැවත නැවතත් උන්වහන්සේගේ වැඩිම අපේක්ෂා කරනවා නම් කලකෝසා කරන්න එපා නිස්සද්ද වෙන්න සර්වචාන්සේ සද්ද කරනවට කැමති නැහැ කියලා. ඉතින් සර්වචාන්සේ ගිහිල්ලා වාඩිනාට පස්සේ අහනවා පොට්ටපාද මං ආපු නිසා ඔබලාගේ කොමන කතාවක් අඩාල වුණාද? මම නිසා මොකද්ද බාධා වුනේ? ඒකට කියන ඒව ඕනේ වෙලාවක කතා කරගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ වගේ කෙනෙක් ආපු වෙලාවේ මඩහන් ප්‍රශ්න තියෙනවා කියලා ඒ හරියට මේ ਸਰවඥාන්තේ එනකම් බලන්න හිටියා වගේ මේ ප්‍රශ්නේ අහනවා අපි දවසක් මේ ළඟදී ප්‍රජාශාලාවේදී රැස් වුණා ප්‍රධාන මාතෘකාවුනේ මේ සංඥා නිරෝධය එහෙම නැත්නම් ඒකට ඒ ආයතන දෙන වචන තමයි අபிසඤ්ඤා නිරෝධය. සංඥාව ආත්පසීම නිරුද්ධ කිරීම. අපි සංඥා විරෝ වේදිත නිරෝධය කියලා අපේ ශාසනය අඳුරගෙන තියෙනවා. අන්නේ වගේ සාකච්ඡාවට මාතෘකාවට දැවිලා තියෙන අபிසඤ්ඤා නිරෝධය. ඉතින් ස්වාමීන් වහන්සේ මේක කෙලවරක් කරගන්න බැරුව සාකච්ඡාව නතර වුණාය. ඒකෙදී මේ සංඥාව පිළිබඳ අදහස් හෙලි කරන ඇත්තෝ සංඥාව පිළිබඳව හේතු හතරක් ඉදිරිපත් කරා එහෙනම් මේ සංඥාව කියන්නේ මොකද්ද කියන එක වර්ණනනකොට එක කණ්ඩායමක් කියනවා මේ සංඥාවට කිසිම හේතු ප්‍රත්‍යක් නැහැ හේතු අප්‍රත්‍යයෙන් පටන් ගන්න. ඕනම දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව කල්ැතුව කියන්නත් බෑ හේතුඵල සම්බන්ධයකුත් නැහැ. අ හේතු අපච්චෙන් පහළ වෙන්නේ මොකද ඒ තරම් මේක විෂය විෂාතික්‍රාන්තයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් සංඥාවට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හේතුවක් ප්‍රත්‍යක් නැතුව පටන් ගන්න දෙයක් ඒ තරම්ම භින්න රුචිකයි පුද්ගලයන්ගේ සංඥාවල් එක්කෙනෙක් ඒක කිව්වා. එතකොට තව එක්කෙනෙක් කිව්වා නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒක ඇති වෙන්නේ මේ සංඥාව එහෙම හේතු අප්‍රත්‍යයෙන් එන එක නෙවෙයි. ඒක හොඳට බණ භවනා කරපු බලවත් මහිද්దిక මහානුභාව සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ එක එක දේවල් ඔලුවට දානවා. සංඥාවල් ඔලුවට දානවා. ඒ දාන සංඥාවල් අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක නැත්තම් මේ ලෝකේ පාලනය කරන්නේ හොඳට මන භාවනා කරමු සමන බ්‍රහ්මනෝ මහිද්දි මහා සම්පන්න ඇත්තෝ කියලා. එතකොට ඒකත් සම්පූර්ණ ඡන්දේ දිනන්නේ. ඊගාවෙක්කනා කියනෝ නෑ නෑ බලවත් దేవතාවෝ තමයි අපේ ඔළුවට එක එක දේවල් දාන්නේ. ඒකල්තිය මහානුභාව සම්පන්නයි මහිද්దికයි. මේ దేవතාවන්ගේ මන අපිට තමයි අපේ ඔළුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට පස්සේ හතරවෙනි කෙනෙක් කියනවා නෑ නෑ සංඥාව කියන්නේ ආත්මය. යම් වෙලාවක අපි සංඥාව තියෙනකොට ජීවත් වෙනවා. සංඥා නැතුන විසඤ්ඤ වෙනකොට මලහා සමානයි. සංඥාවමයි මුළු ආත්මයම කියලා. ඉතින් මේ එතකොට කියනවා ස්වාමීන් වහන්සේ පිටිපස්සේ මම ඉඳගෙන හිටියේ පිරිසේ මට නිකමට හිතන අඩු ගන්න ඔබ වහන්සේ හිටියානම් පිරිසේ එදා සාකච්ඡා ඉවරයක් කරනවනේ අපිට ඉවරයක් කරන්න හම්බුනේ නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් මම දැන් මේ මාත්‍රිකාව වහන්සේට ගෙන හරපානවා. මට අපිට කරුණා කළා අභිසඤ්ඤා නිරෝධය කියලා දෙන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ශාක්‍ය පටන් ගනිමින් කියනවා මේ අ හේතු අප්‍රත්‍යයෙන් නැත්නම් කිසිම පසුවිමක් විරහිතව අ හේතුකව අප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක තමයි මුලින්ම ප්‍රතික්ෂේප කරන කාරණාව. ඒක නාස්තික දෘෂ්ටියක්. ඊතර තුරණ තේන්න ඉඩ තියෙනවා කියලා දැන් සරුවචනාංශ ඊට පස්සේ අභිසඤ්ඤා නිරෝධය කියන එක විස්තර කරලා දෙනවා. කොටබා සූත්‍ර කියලා කියන්නේ දීඝනිකායේ තියෙන සූත්‍රයක්. ගොඩාක් දිගයි. ඒ අපි ඔය දැනට ඉන්න සංඥා ස්ථානයේ ඉඳලා සංඥා සම්පූර්ණයෙන්ම නිරෝධ කරන්න නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ සංඥා ස්කන්ධය දැක දැක දන දන ගෙවම් කරන හැටි පියවරෙන් පියවරට විස්තර කරනවා. ඒක හරිම විචිත්‍රයි. ඉතින් යනවා අපි තේරුම් ගන්න ඕනේ මේ සර්වජන් වහන්සේගේ අනුශාසනා ශාසනය කියලා කියන්නේ. ශාසනය කියන්නේ පණිවිඩය. පණිවිඩයේ තියෙන මේ සංඥා ගිවම් කරන්නේ. නමුත් අපි දවස ගත කරන්නේ කොච්චරනම් සංඥා වඩන්නද කියලා හිතන. අපි කොච්චරක් ඔළුවට එක එක දේවල් ඔළුවේ දාගන්නවද? මේ දාගත්ත දේවල් මතක නැහැ කියලා වෙනම බේත් බොරමු. කුණු කන්දලේ එකතුනේ නැහැ කියලා මේ මේ අපි ගත්ත මල්ලට මේ ටික එකතු වෙන ඉස්සෙච්චාම ආය කනගාට වෙනවා. ඒකල වටේ ඇවිදිනවා රේඛයක් අරගෙන පුළුවන් තරම් සංඥාවල් දාගන්න එකයි කරන්නේ. ඒකල වල ඉඳගෙන කියන භාවනා කරන්න ගියා මේක එක හිතවිලි එනවනේ ස්වාමීන් වහන්සේ. රූප පේනවනේ ස්වාමීන් වහන්සේ. ශබ්ද ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ. දවස පුරාම කරන්න එකතු කරන එක. එංගල ඇද්දක වහගත්ත ගමන් ඉතින් එන්න පටන් ගන්නවා දෝරේ ගලනවා. භාවනා කරන්න බෑ ඒක නිසා. ඒ නිසා ඒ වෙනුවට මොකද කරන්නේ? භාවනා නැගිටලා ගිහලා ආයෙ සංඥා එකතු කරනවා. භාවනා නැගිටලා මොකද කරන්නේ? භාවනා කරනකොට සංඥා අඩු වෙන නිසා මේ අඩු වෙන්නේ භාවනා හරින කෙනාට. එයා ජහට නැගිටලා ගිහිල්ලා ඒ වෙනුවට හිත කුචු කවා ගන්න. එහෙම නැත්නම් හිත කුප්ප ගන්න, හිත කෙලස ගන්න, নানা ආකාර සංඥා දා ගන්න. ඉතින් භාව නැවත භාවනා කරන්න ආපුවම කියනවා ආයශරයක් හොහිතට එක එක රූප පේනවා, සද්ද එනවා කියලා. ඒ මූලික වශයෙන්ම මේ සංඥා ප්‍රතිලාභය ගැන කතා කරනකොට මේ සාසනික පණිවිඩය තියෙන්නේ සංඥාවන්ගේ ක්ෂය වීම දකින්නයි, වැය වීම දකින්නයි, නිරුද්ධ වීම දකින්නයි, පටිනිසග්ගේ දකින්නයි කියන එක අද බුද්ධ ආගමට සාකල්ලිම මතක වෙලා. බුද්ධ ආගම පුදුමාකාර සංඥාවල් තෝගයක් මනෝවිසක් එකට බලන්න පවන තෝරක්. ගාන මේ විසක් භක්ති ගීත නානා වර්ණ ගෙනල්ලා පන්සලක විතර කෝවිලකට පස්සේ ওই විවිධ වර්ණ සංකලන කොයක්වත් නැහැ. ඒ නිසා අපි හිතනවා පින් කෙරුවොත් අපිට ගොඩක් වර්ණ සංඥා දැක් ගන්න පුළුවන්. ඒ වර්ණ සංඛාන දැක් ගන්න පුළුවන්. ඒක තමයි පින. ගොඩක් විවිධ විවිධ රූප විවිධ විවිධ ශබ්ද ගන්ධ රස පහස මේ සංඥා ගොඩ ගැනීම තමයි ඉතින් ඒක අපිට එක සැරේම නැති කරලා ජීවත් වෙන්නත් බෑ. ඒක නිසා සරුවචනාංශයේත් කියනවා සමහර සංඥා ගණ්ඩ සමහර සංඥා නොගණ්ඩේ කියන කංගත යුතු සාහල යුතු. එහෙම නැත්නම් සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු. සර්වඥාගේ දේශනා ඉච්චකයි. එතකොට සාරිපුත්‍ර සාංශ මෙන්දියත්ලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ කිටියෙන් වදාරපු දේ. විස්තර වශයෙන් කියනවා නම් මට වැටහිච්ච හැටියට යම් සංඥාවක් අභිජ්ජාවට එහෙම නැත්නම් විසම ලෝභෙට දැඩි ලෝභෙට හේතු වෙනවා නම් එවැනි සංඥා හලයිතු සංඥා යම් සංඥාවක් ද්වේෂයට හේතු වෙනවා නම් ව්‍යාපාදයට හලයිතුයි යම් සංඥාවක් විහිංසාවට හේතු වෙනවා නම් හලයිතුයි ඒ එවැනි සංඥා එකතු වෙනවා නම් හෝ රැක ගන්නවා නම් හෝ ඒක දිගටම තමන් නොවැඩූ අකුසල් නොඋපන්න අකුසල් රාශියක් ඇති කරනවා තියෙන කුසල හිත නැත්නම් හිතේ පිරිසුදු භාවයක් කෙලසෙනවා ඒක නිසා පුළුවන් තරම් ඒ අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන දේවල් වලට පක්ෂ වෙන සංඥාවල් අභිරමණය කරන්න එපා සේවනය කරන්න එපා, රැස් කරන්න එපා, එකතු කරන්න එපා. අන්න ඒකෙදි මේ සංස්කාරවලට තියෙන එක පදයක්. තවත් ස්කන්ධයෙන් සංස්කාර රැස් කරනවා කියන අදහස. සංස්කාර කියන පදේ තියෙන රැස් කරනවා කියන එක. භාවනාදී කරන්නේ අස් කරනවා කියන එක. එකක් තමයි මේ තමන්ගේ හිතේ තියෙන මේ සංඥා අස්කල දාන එක. ඉතින් ඒකට කියනවා අபிසඤ්ඤා නිරෝධය කියලා. ඉතින් ඒක මුලින්ම තේරුම් ගත්තේ නැත්නම් මේ දේශනාව හරියට අනුගමනය කරන්නත් බෑ. මේ භාවනාදී මතුවෙන ප්‍රශ්න වලට උත්තර දී ගන්නත් බෑ. හැබැයි මේක තේරුම් ගත්තයි කියලා. අපි මේ කරන ප්‍රයත්නයේ තියෙන්නේ සංඥා ගෙවන් කිරීම කියලා සංඥා ගෙවන් කරනවා කියන එක මේ කළු ලෑල්ලක ලියප එකක් කොට්ටකින් මකලා දානවා වගේ ඍජු වැඩකුත් නෙවෙයි. ඒක අයින් කරන්න තියෙන්නේ ප්‍රතිපදාවෙමයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවන්න ඕන. ඒ මොකද ඒ තරම්ම කාලයක් මේක නිකන් හත් අවුරුද්දක් වැසිකිළියට පාවිච්චි කරපු වැසිකිළි වලක් වගේ එකක් මේක හොදලා වතුර ලිඳක් පාටපත් කරන්න අමාරුයි. හත් අවුරුද්දක් අසුචි තිබ්බ වලක් හස් කරලා මේක නැවත වතුර පුරවලා බොණ්ඩ ගන්න ලිඳක් පාටපත් කරනවා වගේ මේ සංඥාවන්ගෙන්ම හැත් බැඳි බැඳි දිගින් දිගට ගිය මේ ගමනේ නතර කරන්න බෑ. ඒක නිසා ਸਰුවචන් වහන්සේ මේ අபிසඤ්ඤා නිරෝධීදිත් පෙන්වන්නේ මේ ලෝකය කියලා කියන්නේ පෘථග්ජනයා කියලා කියන්නේ ගෘහ ජීවිතය කියලා කියන්නේ සංඥා වඩන තැන. මේ ගීගේ තමයි ඒකට අපි පදනම් කරගෙන තියෙන්නේ. ගිහිගේ ඕන වෙලා තියෙන්නේ හැංගිලා කාමසේවනය කරන බිත්ති අතර තියෙන වෙන මොකටවත්ක්ම නෙවෙයි. ඉස්සර කැලේ හිටියේ ගල්ලෙන් හොල වැඩේ කරේ. පහු වෙනකොට පහු වෙන තමයි Tamanට ඕන ඕන වෙලාවට බිත්ති අතර බැනගත්ත ඔය වැඩේට. ඊට පස්සේ ඒක ඇතුලේ ඒ කාමයේ කුප්පනතුළු සියල්ල ගෙනලා ධානයනවා. ධානය හිටියට පස්සේ ප්‍රධාන වශයෙන් බැඳෙන ගිහි ගෙතන එක නෙවෙයි ගිහි ගියතරනවා කියලා කියන්නේ. ගිහි කියලා කියන්නේ ඒ තරම්ම ගිනි ගියක්. ඉතින් අපි ඒකට කොච්චර මහන්සි වෙනවද? ඒ කොච්චර ලස්සන කරගන්න හදනවද? නැත්නම් කොච්චර අපි ඒක ආඩම්බරයක් කරනවද අපේ පවුලට කියලා බැලුවාම පේනවා වෘතඥයාගේ වැඩේ මේ සංඥා වඩන එකම තමයි. ඉතින් මේකේ ඉන්නකොට සර්වඥාන්සේ ලෝකේ පහළුණක් නැතත් සමහරෙකුට තේරෙනවලු මේක ඇයිදල් කෝඩයක් වතුර පුරවන්න හදනවා වගේ. එහෙනම් තිබහට ලුණු වතුර බොන්නා වගේ කවදාවත් ඉවර කරන්න බෑ. මේක ලැබලා සන්තෝෂ වෙච්ච කෙනෙක් ආත්මතු પરම්පරාවක් නැහැ. දිගටම තිබුණේ අതൃප්ති කරව මිනිස්සු මැරෙනවා. එහෙම නැත්නම් කාමදාසෝ මිනිස්සු මැරෙනවා. ඌනව මැරෙනවා. කවදා සම්පූර්ණ කරන්න බෑ. මේ නිසා මේ සම්පූර්ණ කරන්න බැරි දේ සම්පූර්ණ කරන්න යෑම කියලා කියන්නේ අසහනකාරී වැඩක්. දුක් කෙලවන වැඩක් කියලා කෙනෙකුට කල්පනාවක් එනවා. ඒ සංසාරේ මෝරපු කෙනාට. එතකොට ඒ කෙනා ඇහුවොත් මේ කාමයට එක්ක ගැටි ගැටි වැඩියෙන් කාමේ ලබා ගන්න වැඩියෙන් ශිල්ප දක්වමින් වැඩියෙන් කටයුතු කරන ලෝකෙක කාට හරි හිතුනොත් මේ කාමේ නිසා මේ සැරේ අසහනය ලැත්තනම අසහනේ. දිගටම පෙළන ගතිය ඇති කරනවා. මේක මොකද කරන්න ඕනේ කියලා මේ කාමයෙන් වෙන්වීම ඒකට උත්තරයක් කියලා ඒක හිතා ගන්න අමාරුයි මේ කාම ලෝකයේ මිනිස්සෙකුට මේ කාමෙන් වෙන් වෙලා බලන්න ඕනේ මේකට මේකේ උත්තරය කියන එක හිතන්න බැරි තරම් මේ මායя මේක වට කරලා තියෙනවා. ඒක නිසා හිතා ගන්න බෑ කෙනෙකුට මෙහෙම ඥානයක් ස්වයන් සිද්ධව පාල වේද කියලා මේ කාමෙන් తాවකාලිකව ස්ථිර වෙන් වෙන්න ඕනයි කියලා. ඉතින් එහෙම වීම ඒකත් කියලා පටන් ගන්න එක හොඳයි කියලා මම හිතනවා. යම් කිසි කෙනෙකුට මේ කාම ලෝකේ ගත කරලා යම් මට්ටමකට ඇවිල්ලත් ඒ කාම ලෝකෙන් වෙන් වෙන්න හිතුණා නම් ඒක නිවන් ලැබනවටත් වැඩි වටිනවා කියලා මතක තියාගන්න. ඒකයි අපිට තියෙන ලොකු සතුට. අපි ළඟ ළඟා වෙලා නැහැ. නමුත් මොනවා හරි එකකින් මේ කාම ලෝකෙන් తాවකාලික හෝ ස්ථිරව වෙන් වෙන්න ඕනයි කියලා මේ ඇති වෙච්ච හිතවිල්ල හිතවිල්ල නිසා නිවන ලැබෙන්නේ නිවනටත් වැඩිය වටිනවා. ඒක අමතක වෙච්ච දවසේ තමයි අපි මේ දැන් භාවනා කරන්න කියලා අර කම්බුරේ නෑ මේක කම්බුරේ නෑ කියලා තවත් ඉල්ලන්නේ අන්නතර මූල හිතවිල්ල අමතක වෙච්ච වෙලාවේ. අපි ආවේ ඇති කියලා. ඇවිල්ලි වෙලා දැන් භාවනා කරන කට්ටිය දක්වන්න අරයට වැඩි ඉක්මනට නිවන් යන්න දැන් වෙන ෆයිට් එකක් පටන් ගන්නවා. අරයට වැඩි ඉක්මනට ධ්‍යාන ලබා ගන්න. අරයට වැඩි ඉක්මනට මාර්ගඵල ලබා ගන්න. අරකම තමයි. හැබැයි මතක් වුණොත් මේ එක්කෙනෙක් එක්ක කතා කරලා නෙමෙයි මම මෙතෙන් ආවේ. මං ආවේ මගේම මොකද්දෝ මෝ ඥානෙ මෝරලා ඇති වෙලා. ඉතින් මෙතෙන් ආවිල බලනකොට සන්තෝෂයි. බර ගාණක් ඉන්නවා. නමුත් මේ එක්කෙනෙකුට කලින් යන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒ තරමටම කාමේ gederදී අල්ලන්න බැරි නම් භාවනා මධ්‍යස්ථානට හරි හරි ඇවිල්ලා අල්ලනවා. දෙනවා පොඩි ලණුවක් මේ රිට්‍රීට් එක නම් දෙනවා වැඩක්. එහෙනම් මේ පරියන්කේදී නම් කොහොම හරි කුට්ටිය කඩා ගන්නවයි කියලා අර අර වලිගය හපාගත්ත එක තාම එහෙමම තමයි. වෛරපල්ල එහෙම්ම තිනවා වලිගය හපාගෙන ඉන්නේ තාම. අල්ලගෙනම ඉන්නේ. අපි මේ ටිකක් hina වෙවි යන්නේ නැත්තම් මේ hina වෙවි නැත්තම් මේ ගමන යන්න බෑ. මෙන්න මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මිනිස්සයා සමහර විටක සර්වචන්නාංශේ බෝසත් කාලේ ගිහි ගැතෑරියා. ඒ බුදු කෙනෙක්ගෙන් බණ අහලාද සංසාර පුරුද්දට දන්නේ. එහෙම නැත්නම් බුදු කෙනෙක්ගෙන් අහලා. නැත්නම් බුද්ධ පුත්‍රයෙක්ගෙන් අහලා අපි తాවකාලිකව ගිහිගේ අතහැරියයි කියමු. ගිහිගේ අතහැරියාට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ කාමය ඇඟට හැප්පෙනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආමිෂය. අපි කියන එකට හැප්පෙනවා. භාවනා කරන්න ගියාට පස්සේ දැන් ගිහි ගියා අතහැරපු ගමන් කාමේ එනවා ඇඟට හැප්පෙන්නේ නැති ස්වරූපේ ඒක කියන කාම සංඥාව කියලා ඒකට තමයි නීවරණ කියන්නේ. ඒ ඇඟේ හැප්පෙන්නේ නැහැ. හිතේ හැප්පෙන්නේ. ඒක කාම ඡන්ද කියලා කියන්නේ. දැන් අර වගේ කාමීත්‍යචාර නෙවෙයි කාම ඡන්දේ. එහෙම නැත්නම් මේ කියන අවිද්‍යාව. කාමච්ඡන්ද විතර පෙනී නැත්නම් ව්‍යාපාදේ නැත්නම් විහිංසාව වෙනවා මේකක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ එතකොට යාට පේන්න පටන් ගන්නවා gederදී මේක තිබුණේ නැහැ gederi ඉන්නකන් අපිට ওই තරම්ම තරහ යන ගතියක් ওই තරම්ම විහිංසක ගතියක් නැහැ ඉඳගත්ත ගමන් හිතට තෝරක් නැතුව ওই නීවරණ එකක් පහර දෙනවා පහින් එකක් පහර දෙනවා එතකොට මේ යෝගාවචරයට වැටෙනවා අලිමතිවට හරක් කියලා මේ gederi තිබුණ නැති ප්‍රශ්නයක් හිතවිලි ඉඳගෙන ඉන්න බෑක තැනක විනාඩි 10ක් ගෙදර ඉන්නකොට කැරම් ගහනකොට ටෙලිවිෂන් බලනකොට පස්සපැත්තේ හිරි වැටලා හිරි ගිහිල්ලත් ඒත් දන්නේ නැහැ. මෙතන ඇවිල්ලා ඉන්න විනාඩි 5ක් එහෙට නාලියනවා මෙහෙට නාලියනවා ඒ වගේම ගෙදර ඉඳදී හෙන ගැහුවට බල්ලා ගණන් ගන්න නැති ඔය කම්මලේ මෙහි ඇවිල්ලා කවුරු හරි කැස්සොත් අම්මද්ද ගොල්ල නඩු තමයි. අර පුංචි දෙයකවත් ඉවසන්න බෑ. ඉතින් ඒකට යෝගාවචරයට හිතෙනවා නිකන් තුවාලයක් වනමුකේ පෑදුවා වගේ. හරි ඉද්දෙන ගතියක් එනවා. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕන එකක්. මේක හොඳ සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයක්. මේක කවුරුත් හෙලි කරන්නේ උග දෙනෙක් ලැජ්ජාවට තියාගෙන ඉන්නවා. නමුත් පිටිසි ඔක්කොම කතා කරන්න පටන් ගත්තොත් අපිටත් හිතෙනවා කියන්නේ ඇත්ත තමයි. ගෙදරින් ඉඳි මට මේ ඇහෙන සද්ද ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නයක්. ඊටර මේ හිතවිලි ඉන්නක ප්‍රශ්නකුත් නැහැ. මෙහෙදි ප්‍රශ්නයක්. මෙතන එක තැනක ඉන්නක ඉඳගෙන ඉන්න ගෙදරි ප්‍රශ්නකුත් නැහැ. මෙතන ප්‍රශ්නයක්. මේ කාමයේ කාම සංඥාවක් පාටපත් වීමේ ලකුණක්. ඒක නිසා කාමය හෝලාරික වගේ ගේ හැපෙන ආමිෂව දැන් මේ නිර්ආමිෂව ඇවිල්ලා හැප්පෙනවා ඒ නිසා මෙතනින් පැහැදිලිව පේනවා හිත සියුම් වෙලා තියෙනවා වෙනදා ඉද්දෙන්නේ නැති දේවල් වලට ඉද්දෙනවා වෙනද රූපන් නැද්ද වලට රූපනවා. මෙන්න මේක ආඩම්බරෙන් කියන්න පුළුවන් නම් මට ඉස්සර නැත්තම් හොඳට තේරෙනවා මගේ හිත හිතවිලි බහුල වෙන හැටි. මගේ හිත පුංචි වේදනාවට පවා දෙස් දෙන හැටි. පුංචි සද්ද වලටත් ඉද්දෙන හැටි දැනගන්නවා. මෙන්න මේක ආඩම්බරෙන් කියන්න පුළුවන් නම් එයා දන්නවා කාමයට වැඩිය කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව හොඳයි. මේක මම බල්ලා කියනවා කියන්න කවදාවත් කවුරුත් පිළිගන්න කැමති නැහැ. මේ භාවනා කරන්න යනකොට පැමිණෙන මේ කරදර ටික ඒකේ තියෙන හොඳ පැත්ත නැත්නම් අපිට කවදාකවත් වනවාසී ජීවිතයක රසයක් විඳින්න බෑ. අපිට කවදා රුක්ක මුල ජීවිතයක රසයක් විඳින්න බෑ. අපිට කවදා ශූන්‍යකාරක රසයක් විඳින්න බෑ. මොකද ගෙදර තිබුණට වැඩිය පුංචි පුංචි දේවල් වලට ඇවිස්සෙන ගතිය තියෙනවා. හැබැයි ඒව බොහොම සියුම්. ගෙදරින් උඩට වා තියෙන්නේ නැති ඊට වැඩි ලොකුවා තියෙන නිසා දැනුන්නේ නැහැ. මේන්න මේ ටික වෙන් කළා කියන්න පුළුවන් නම් එයා දන්නවා කාමය ගියාට කාම සංඥාව තියෙනවා. කාමයේ වෙනුවට බූවල් අල්ලගත්තා වගේ කාම සංඥාව අල්ල ගන්නවා. නමුත් පුළුවන් නම් කාම ගුණයන් සහ කාම සංඥා දෙක අතර වෙනස දැක ගන්න. ඒ යෝගාවචරයාගේ sannivedane බොහෝම දක්ෂයි. තාත්තට කියන්න පුළුවන්. මට ඉස්සර මේ ගෙදරින් දැදි මම ප්‍රශ්න නෙමෙයි මෙහෙදි ප්‍රශ්නයි. මේක මම කරගත්ත දෙයක්. මම ඉදිරියක්. මෙහෙම නැත්තම් ප්‍රගමනයක්. එහෙම නැත්තම් ප්‍රතිපදාව ඉදිරියක්. කෙලෙස් අඩු ගතියක් වෙලා තියෙන කියලා දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ එහෙම යෝගාවචරයට කියනවා දැන් ඔය ඇවිල්ලා තියෙන කාම සංඥාව දුරුවන් කිරීම සඳහා රූපාරම්මණයක් අඩේට ගන්න කියලා. නැත්තම් හිටුවට ගණ්ඩේ කියලා වහංගුවට ගණ්ඩේ කිය. මේකත් බොහොම විපස්සනාවට බර යෝජනාවක්. ඒ මොකද දැන් අපි අරමුණක් ගත්තයි කියන්නකෝ අපි වාඩි වුණා වාඩිලා ඉන්න ඉරියව්ව ගත්තා අරමුණට නැත්තම් ආනපානෙ ගත්තා නැත්තම් සක්මන ඉරියව්ව ගත්තා නැත්තම් සක්මනේ වම දකුණ ගත්තා දැන් මේ ගත්ත අරමුණේ දැන් සංඥාවනේ අපි ආයේ තහවුරු කරන්නේ. මේකේ බර ගතිය, තද ගතිය, උණුසුම, කම්පන ගතිය, සටහන, ආකාරය, ලිංග, නිද්දේශ, උද්දේශ හොයනවා. එතකොට දැන් මේ සංඥාව දුරුකරන්න නම් අපි ගිහිගිය අතහැරියේ නැවතත් මේ එක අරමුණක මෙච්චර විස්තර වශයෙන් සංඥා හොයන්නේ ඇයි? ඇයි මේකේ සටහන් හොයන්නේ? ඇයි මේකේ ආකාර හොයන්නේ? ඇයි මේකේ ලිංග නිමිති උද්දේශ හොයන්නේ? මේක තේරුම් කරලා දෙන්න හරිම අමාරුයි මේ රේකී මනසින් කල්පනා කරන කෙනාට. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දොඩම් ගොඩක් තිබිලා බදා ගන්න ගියාට දොඩම් ගොඩ අහුවෙන්නේ නැහැ. එකක් ඇහුවොත් ඇල්ලුවොත් අල්ලන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ රූප ඔක්කොම පිළිබඳ අවබෝධ කරගන්න අපිට වෙලා නැහැ. මනසේ ශක්තිය නැහැ. නිසා රූප සියල්ලම වෙනුවෙන් ලේසි නිතර හම්බ වෙන උදාසීන වූ එක රූපයක් අරගන්නයි කියලා කියනවා. අරගෙන ඒ රූපේ 100%ක්ම හිත බඳින්න කියනවා. එතකොට රූපේ 100%ක් හිත බඳිනකොට සෙසු ලෝකේ සියල්ලම මේ රූපයට සාපේක්ෂව අමතක කරන්න පුළුවන්. ඒසොට මුළු ලෝකයක සංඥා නැත්නම් මුළු ලෝකයක් සංඥා නිසා එන්න තියෙන දුක් කරදර රාශිය අර තෝරා ගන්න ලද අරමුණේ සම්පූර්ණ නිමක් ලැබීමෙන් සම්පූර්ණ බැස ගැනීමෙන් ඒකට ආදර කිරීමෙන් දුරුවන් කරන්න පුළුවන් කරන ගතිය උගදෙනේ සැක කරනවා. මිච්ඡර සංඥාව දුරුවන් කර නැත්නම් සංඥා ස්කන්ධයේ දුක් දෙන බව තියේදී අපි සතිය පිහිටීම සඳහා නැවත මොකද මේ සංඥාව උනන්දු කරවන්නේ? ඇයි මේ සංඥා විස්තර සහිතව බලන්නේ? ආන ඒ කාරණාවේදී මෙන්න මෙහෙම කියන්න පුළුවන් මේකේ බරපතලකම තේරෙන්න යම් කිසි කෙනෙකුට මේ ලෝකේ සංඥා දුරුවන් කිරීම සඳහා ලෝකෙින්ම කැලලක් අරගෙන ඒකේ සංඥා හොඳට බැලිල්ලෙන් নিমগ্ন වීමෙන් සමීපස්තව බැලීමෙන් සියලු ලෝකයක් ලෝක සංඥා දුරු කරන්න පුළුවන් කියන කාරණාවේ යථාර්ථය තේරෙන්නේ සෝවාන් මාර්ග ඥානෙදි නෙවෙයි සකදාගාමී මාර්ග ඥානසේ අනාගාමී මාර්ගය ලැබපු කෙනෙකුට කුශාග්‍ර බුද්ධියක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. ඒකට කියනවා අපි කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා. නැත්තම් බර ගලක් අයින් කරන අපි පුංචි ගලකට තිල වාංගු කරන්න ඕනේ. ඒ ගන්න ගල වාංගුවට ගන්නල බොහොම ස්ථාවර වෙන්න ඕනේ. ඒක නටන්න ගත්තොත් අර බර ගල උස්සන්න බෑ. ඒක නිසා අපි ගන්නවා රූපයක්. ආස්වාද ප්‍රසාස රූපේ එතම ඉඳගෙන ඉන්න රූපේ එතන සක්ම කරන රූපේ එතන වම දකුණේ නැත්නම් එදිනදා කරන මොනවා හරි එක රූපයක් කරන ඒකේ හොඳටම සමීප වෙනකොට නැත්නම් ඒ රූපේ හාත්පසින්ම සතිමත් වෙනකොට ඒක කියනවා අඛණ්ඩ සතිය වේපුල්ල සතිය සුපතිත්‍ත සතිය කියලා අරමුණ හොඳටම සතිය පිහිටියොත් තරකයෙන් පෙන්ලා දෙන්න පුළුවන් මේ අරමුණේ ගත්ත අරමුණේ සතිය පිහිටපු නිසා ලෝකයක් සංඥා ඒකට වාගු කරලා අයින් කරුවයි කියලා මේක සුපතිත්ත්ව වීම මතයි ඒක කියන්න පුළුවන්. මේක ලෙසන සුළු නම් එහාට මට පණිනවනම් ආයෙත් ආයෙත් පණිනව ලෝක සංඥාවට. ඉතින් මට බොහෝ කාලයක් මිඩංගු කරන්න වෙනවා. ඒ ජීවිත චිත්තක්ෂණේ ඒ අරමුණේ හිත තියාගෙන ඒ අරමුණේ සටහන බලමින් ආකාර බලමින් ලිංග උද්දේශ නිමිති කියන්නේ පුළුවන් තරම් සමීපව ඇසුරු කරලා හරියටම අරමුණත් එක්ක හිත සීහුනොත් පෑහුනොත් ලෝකේ අමතක කරන්න පුළුවන්. ඒක අමතක කරලා තියෙන බව ඔය කමඨහන් වාතාවේ කියවෙනවා. සමහර වෙලාවට තමන්ට මේ කොහෙද ඉන්නේ මොකද උනේ කියන්න බැරි තරම් අරමුණේ নিমগ্ন වෙනවා මේ নিমগ্ন කරන්නේ අරමුණක් අරගෙන අරමුණේ හොඳටම තිර සංඥාව ඇතිකරන්න හදන්නේ ලෝකයක් සංඥා ලෝකයක් කාමගුණ වාංගු කරන්නයි කියලා නැත්තම් ලෝකයක් කාමගුණ නිසා ඇතිවෙන ආතතිය ලෝකයක් කාම සංඥා නිසා ඇති වෙන ආතතිය ඉවත් කරන්න අපි රූපයක් සරණ යනවා. ඒ සරණ අරගෙන ඒ රූපේ 100%ක්ම පුළුවන් නම් සමීපව සංඥාව ඇති කරනවා. අන්නේම සංඥා ඇති කරනකොටම යාට තේරෙන පටන් අර ගන්නවා මේ කර්මණකට හිත තැබීමට අපි භාවනා ලෝකේ ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකෝදි භාවය කියලා කියනවා. ඒක ධානාංගයක් වාගේ හරියට යකඩ කෑල්ලක් කාන්දම් කරගත්තා වගේ. මේ මේක හොඳට කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා ඒ යෝගාවචරය දන්නවනම් කොයි වෙලාවක හරි ඒ වෙලාවට ඉස්මතු වෙලා එන අරමුණ වාංගු වෙලා ඒක හොඳටම සමීපව සතිය පිටව ගන්න පුළුවන් නම් ලෝකයක් අතති නැති කරන්න පුළුවන් ලෝකයක් අසහනයි නැති කරන්න පුළුවන් හැබැයි වාංගු වෙලා ඉඳලා අක්කල් විතරයි ලෙස්සපු ගමන් පැනපු ගමන් ආයෙ ලෝකෙට තමයි වැටෙන්නේ. නමුත් කළ හැක්කක් බව පේනවා. මේක අර කීකේ අතාරින්න ගත්ත තමන්ගේම ගත්ත අධිෂ්ඨාන ශක්තිය වගේ මහ විශාල පෙරලියක් මේ ලෝකයක් ආතති කාම ලෝකයක් ආතති කාම සංඥාවක් සංඥා ලෝකයක ආතතිය මේක අරමුණක හරියට පටල කිරිලින් කරන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් වීම යෝගාවචරයට මේ ජීවිතේදිම විශාල බරබිම තැබීමක් කරතේ. හැබැයි යට ලොකු වගකීමක් එනවා. ඊගා චිත්තක්ෂණේ ඒ වහංගුව තියාගන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණේ ඒක වහංගුව තියාගන්න පුළුවන් දෙකල. ඒක හරි අමාරුයි. ඒක ඉච්චර තාති කරන්න බෑ. මොකද එක චිත්තක්ෂණයට හරි ගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් වුණොත් යෝගාවචර තියෙනවා ඊගා චිත්තක්ෂණේ මේ වහංගුවම තියාගන්න දෙවැනි දෙන්නෙක් සම්බන්ධ නැහැ දෙවෙනි දෙයක් සම්බන්ධ නැහැ මගේ අවිද්‍යාවයි මගේ තෘෂ්ණාවයි විතරයි තියෙන්නේ දැන් තියෙන්නේ පරිතද කරගන්න එකයි දන්න දහං ගැටයක් දාලා දන්න තැනකට වැඳලා ඊගා චිත්තක්ෂණයේ අරමුණේම මේ අරමුණේම හෝ ඊගාවට මතුවෙන අරමුණේ හොඳට හිත සමීපව පටල කරගන්න අන්න ওই විදිහට චිත්තක්ෂණ 3-4ක් එක දිගට අරමුණක නැත්නම් අපි කියන මූල කර්මස්ථාන කියලා පාත්තන්න පුළුවන් කෙනාට තේරෙනවා මේක භාවිත මනසක් මේ කියන්නේ ශික්ෂිත මනසක් මේ කියන්නේ අශික්ෂිත මනසක් නෙවෙයි. එහෙම නැතුව තියෙන හැම වෙලාවෙම හිතේන අශික්ෂිතව ඒක දුර්වං කළ යුතු වෙලාවේ නිසා මේ වෙලාවේදී Taman බඩ භාවනා කරන අරමුණේ සංඥාව ගත යුත්තක්. සේවනය කළ යුත්තක්. අය මොකටද? ලෝකයක් කාම සංඥා, කාම ගුණ දුරුවන් කරන්න තමන්ගේ අරමුණ ගත්ත අරමුණේ සංඥාව ගන්න ඕන. ඒ නිසා කටුකුරුද්දේ ස්වාමීන් කියනවා මේකට අපිට යමක් අතහරින්න බෑ වෙන දෙයක් අල්ලන්න නැතුව. මූලධර්මවාදීන් හිතනවා සියල්ලම අතාරින්න පුළුවන් වෙයි කියලා. ඒක කවදාකවත් කරන්න බෑ. අපිට යමක් අතාරින යමක් අල්ලන්න ඕනේ. ඉනිමගක නගිනකොට යටපාදම අතාරින්න උඩපාද අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් ඉනිමගක නගින්න බෑ. ඉතින් අර භාවනා කරපො නැති නැත්නම් බුදුහාමුදුරුවෝ වගේ ප්‍රායෝගික නැති කෙනෙක් කියයි ඔක්කොම තහරපන් කියලා ඔක්කොම තාන ඉතින් වහකණ්ඩයි වෙන්නේ. සීජිනස ගන්න වෙනවා. නමුත් මෙතන කරන්නේ ඔක්කොම තැරීම සඳහා පාලනය කළ හැකි තමන්ට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් එක අරමුණක හිත ධානය ඔක්කොම පුළුවන් නිසා නෙවෙයි මම මේ කියන්නේ මූල ධර්මානුකූලව සමහර විටක කිනකොට වැටහෙනවා තව මුළු පැයම උත්සාහ කරනකොට එක චිත්තක්ෂණයක් තියෙනවා. හරියට සංඤී වෙනවා. මං ඉන්නේ මේ අරමුණේ ඉන්නේ. ඒ අරමුණ නිවන නෙවෙයි. ඒ අරමුණ වාංගුවට ගත්ත දේ හැබැයි හොඳටම විශ්වාසයි ඊටත් වැඩිය හොඳට පිහිටියා. එන්නේ පිහිටීම තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ලෙස්සන සතියක් නෙවෙයි. සුපතිට්ඨිත සතිය. ඒකට කියන්නේ ප ဋ ාණේ කියලා. සතිය පිහිටනවා. අන්නේ පිහිටපු වෙලාවට ලැබෙන ආංශංශය තමයි ඒ අරමුණේ 100%ක් හිත තියෙනවා. ලෝකයක් අසහන නැහැ. එහෙම නැත්නම් ලෝකයක් ආතති නැහැ. මේක භාවනා ලෝක කියනවා. කාම ගුණවල සහ කාම සංඥාවල ආතති නෑ. හැබැයි මේ අරමුණ සම්බන්ධයෙන් පුංචි ආතතියක් තියෙනවා. ඉතින් ඒක අච්චර ලොකෝ මෝහ පටලයින් කරලා දන්න ටිකකට වාංගු වීමක් මෙන්න මේකෙදී මෙතෙන් එනකන් ගොඩාක් ශ්‍රද්ධාව අවශ්‍යයි මේ කියන දේ පිළිගන්න. නමුත් හොඳට ලුණු මිරිස් කන මොළ ධාතුව තියෙනවා නම් තේරෙනවා මේ අල්ලන්නේ මේක gedera ගෙනියන්න නෙමෙයි. මේක ගත්තේ අනික වාංගු කරන්නයි. ඒ නිසා මේ අරමුණට අපි ඒ වෙලාවට ප්‍රේම කරන්න වෙනවා. මේ අරමුණට ගරු කරන්න වෙනවා. අන්නේ ගරු කිරීමේදී ওই දෙපැත්තක් ගන්න සමහර විටනවා දැනුත් එහෙනම් සංඥාවනේ ගන්නේ අලිසි අලිපන්දරට හරක් වගේ මොකට එන අලුතෙන් සංඥාවක් ගන්න කියලා එක්ක පැත්තකට දානවා. එහෙම නැත්තම් ඒ එක සංඥාවක් ගැනීම අදක්ෂ වෙනවා. තේරෙන්නේ ඇයි මේ මේ කොහේවත් නැති මේ ආනාපානයක් අල්ලන නැන්දම්මට මාමට වැඩි මොකටද මේ සලකන්නේ ඇයි මේ gedara කෙනෙකුට වැඩි සලකන්නේ ඔක්කොම අතහැරලා මේකට ගන්න මොකටද කියලා ඒක තේරෙන්නේ නැහැ ඉතින් ඒ විලාට සෑහෙන්න අවශ්‍ය ශ්‍රද්ධාව. හොඳයි හොඳ හොමියංකෝ කියන දේ අහන්නකෝ හොමියංකෝ කියලා ගිහිල්ලා කොයි වෙලාවක හරි හිතන හිතාව හිතාගන්න ඒ කාර්මෝග තියාගන්න පුළුවන් කියලා තියාගන්න පුළුවන් වුණොත් එයාට තේරෙනවා මේ සංඥාව නැති කරන සංඥාව තමයි ගන්න ඕන. පිච්චිච්ච දෙයට පිච්චිච්ච දෙයක් ගන්න ඕනේ. කට්ටක් කංචාව කට්ටයෙන් ගන්න කට්ටක්මයි ඕනේ. ඒ නිසා මෙතෙන්දි සංඥාව අපි ප්‍රයෝජන ගන්නවා. අන්නේ සංඥාව ප්‍රයෝජන ගැනීමේ දක්ෂ කෙනා කරන්නේ බොහෝ අරමුණු વિશે නටනට ඉන්න වෙනුවට මොකක් හරි පහසු එකක් අරගෙන ඒ හොන්ටට හිත පිහිටවනවා. පිහිටලා ඊගාව චිත්තක්ෂණෙත් මේ සංඥාව ඊගාව චිත්තක්ෂණෙත් මේ සංඥාවට යනකොට තේරෙනවා ඔය සංඥාව තියලා මොකක් හරි අරමුණක සංඥාව තියලා ඒක දිහා බලන්නේ හිටියොත් ටික වේලාවකින් ස්වභාවය ස්වභාවයෙන් මේ සංඥා දිය වෙනවා. එතකොට බුදුජානනාංශ කියනවා ඔබ රූපාම ගුණ නැති කරන කාම සංඥාවෙන් උදව් ගත්තා. එහෙම නැත්නම් නීවරණ වලට හේතු වෙලා කාම ගුණ අයින් කරා. ඊට පස්සේ අරමුණකට හේතු වෙලා නීවරණ අයින් කරා. දැන් මේ රූපේ ඔබ භවනාට ගත්ත රූපේ තව වෙලාවකින් චුට්ටකින් ඔක සිව් වෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න පටන් ගන්නවා. ඕක නිකන් හුදු සංඥාවක් වෙන්න පටන් ගන්නවා. ඒක උඹ කරන දෙයක් නෙවෙයි. ඒකයි මේ සංඥා ප්‍රතිලාභය කියන්නේ. ගත්ත අරමුණ ටික වේලාවක් යනකොට නිකන් බොඳ වෙච්ච දෙයක්. නිකන් දුමාරයක්. හරි ඉස්සර වගේ හොඳට විස්තර අස්තර බලා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට තමයි තේනවා කාම ගුණ නැති කරන කාම සංඥාව ගත්තා. කාම සංඥා නැති කරන රූපේ ගත්තා. දැන් ඒ රූපේ රූප සංඥාවක් මාර්ග ප්‍රතිස්ථාපනය වෙනවා. මේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙන වෙලාවේදී මම ආයනේ හරියට බය වෙනවා. ආත්ම සංඥා හරියට බය වෙනවා. මොකද ආත්ම සංඥාට දැන් ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. ලගින්න තැනක් නැහැ. ප්‍රතිෂ්ඨාව හිටින්න තැනක් නැහැ. ඉස්තර තිබුණේ කාම ගුණ නැත්නම් කාම සංඥා. ඊට පස්සේ රූපේ තිබුණා. දැන් මේ රූපේ බොඳ වීකන යනකොට යෝගාවචරය ඇතුළ පුදුමාකාර බයෙන්න පටන් ගන්න ඇඟ සහලවනවා පැද්දෙනවා වක්කාර වෙනවා කම්මැලි වෙනවා නින්දට වැටෙනවා අහපාතවත නැති වෙනවා බය වෙනවා ගොඩාක් සෙල්ලම් වෙනවා ඒවා හොඳ ලකුණු භවනා දියුණු වෙන බාට නමුත් කිසිම යෝගාවචරයේ අන්න එවැනි කාය ජීවිත নিরপেক্ষ භාවයකින් ලබාගත යුතු මේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙන අවස්ථාවේදී කමඨහන සුද්ධුනේ නැත්තම් කවදාවත් ඉදිරියට යන්නේ ගොඩාක් වංචනික ලක්ෂණ ගොඩාක් චපල ගති ෂට ගති මායාවේ ගති ඇවිල්ලා අපිට ගොඩ පෙරක දෝරුකම් දෙනවා මේ නැති වෙන සංඥා වෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් නැගිටලා ඵලයක්. එතන නිකන් ඉන්න බා මොකක් හරි භාවනාවක් කරපන් කියලා අර ගෙවෙන සංඥාව රූපය රූප සංඥාවක් වශයෙන් රූප සංඥාවක් මගින් තුනී වෙන එක කවුරු කරන දෙයක් නෙවෙයි ඒක ප්‍රතිලාභයක් අන්නේ වෙලාවේදී මේ යෝගාවචරය මේ අවිද්‍යාව නිසා ව්‍යාපාද නිසා විහිංසාව නිසා හෝ අවිද්‍යාව නිසා අවිජ්ජාන අවිද්‍යාව නිසා নানা ආකාර විදියට අර ගෙවෙන එක ගෙවෙන්න දෙන්න දෙන්නේ නැතුව විවිධ යෝජනා ක්‍රම ගේනවා. විවිධ ව්‍යාපෘති ගේනවා. විවිධ සදාචාර සම්පන්න වැඩ කරනවා. විවිධ පින්කම් කරන්න ඉතන හැම දෙයක්ම ඒ කරන හැම දෙයක්ම අර ගෙවෙන රූප සංඥාව වෙනකොට ආය රූපෙන්න පටන් ගන්නවා. මේ නිසා අපි සංසාරේ කොච්චර භාවනා කරත් කියන්න දන්නේ නමුත් මේ සංසාර අපි භාවනා කරන්නේ කාම ගුණේ කාම සංඥාක ප්‍රතිස්ථාපනය කරලා කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරලා රූපේ රූප සංඥාකින් ප්‍රතිස්ථාපනය කිරීම කියන මේ බුදුහාමරෝ පොට්ටපාද පරිප්‍රාජකට කියූප එක දන්නේ නැති නිසා අපි එක්ක අල්ලගත්ත රූපේ නැති වෙනකොට අරමුණ නැති වෙනකොට අලුතෙන් හුස්ම ගන්න හදලා අලුතෙන් ඒක මේ අලුත් වැඩියා කරන්න හදනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ විඥානේ නැවතත් ප්‍රතිෂ්ඨාවක් ගන්නවා. එහෙම නැත්නම් අපේ අවිද්‍යාව නැවතත් ප්‍රතිෂ්ඨාවක් ගන්නවා. ඉතින් කවදද අපිට සූදානම් වෙලා යන්න පුළුවන් වෙන්නේ භාවනා කරනකොට? ඉඳ ගන්නකොටම හැම වෙලාවෙම හැම කිනාටම වගේ යම් ප්‍රමාණයකට නීවරණත් එක්ක වැඩ කරන්න වෙනවා. මොකක් කොයිකේ ඒක උරුදු පුරුදු යෝගාවචරය පොඩ්ඩක් නීවරණත් එක්ක අත ගාපු ගමන් ඉක්මනට අල්ලා ගන්න මම මේ ඉතරාට ගන්න අඩේට ගන්න මෙන්න මේ සංඥාව මේ අරමුණ කියලා මේ රූපේ කියලා එක්කෝ ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ආනාපාන මොකක් හරි අරගත්තට පස්සේ සුළු වේලාවකින් දැන් මේ වෙනකොට අපි වැඩමුළුවේ පස්වෙනි දවසේනේ ඒ ගත්ත රූපේ බොහොම ශීඝ්‍රයෙන් නැති වෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය දන්නවනම් මේ හතරවෙනි පියවර මේ යන්නේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන වෙනවා. අන්න ඒකට අනුග්‍රහ පිංස කරන්න තියෙන්නේ මේ වෙලාවේ নানা ආකාර අදහස් එනවා. নানা ආකාර ව්‍යාපෘති ඔළුවට එනවා. ඒ හැම එකක්ම මායя. ඒ හැම එකක්ම කෙලෙසයක්. පුළුවන් මේ ගෙවෙන සංඥාවට හේම ගෙවෙන්න දෙන්න. ගෙවෙන්න දුන්නොත් බුදුජානනාංශය සඳහන් කරනවා උදේ උපදේශය ලැබුණා නම් හැඳ වෙනකොට same day service සෙද්දක් හොදලා දුන්නා වගේ හොදලා දෙන්න පුළුවන් කියලා. දෙන්න බැරි මොකද මේ තුනේ වෙනකොට මොනවා හරි එකක් ආයෙ ගෙනත් දාගන්නවා. මේ පාළු වෙච්ච දා කම්මැලි කියලා නීරසයි කියලා මොනවාරි ගෙනත් දාන. එහෙම නැතුව ඒ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපණය වෙන තැනට ගියා නම් යාට තේරෙනවා මේ මම් බලපු රූපේ නිතර නිතර නැවත නැවත බලුවොත් ඒක නිකන් හුදු සංඥාවක් විතරයි. එහෙමනම් මේ රූපේ මගින් ප්‍රතිස්ථාපණය කරපු සියලු රූපත් එක එකක් අරගෙන විස්තර සැසින් බලුවොත් ඒකත් සංඥාවකින් කෙලවර වෙනවා. එතකොට තේරෙනවා මනෝකුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මේ මනෝමය සංඥාවක් රූපයක් කියලා හිතා ගන්නවා වගේ මේ කාම ලෝකයක් නැත්නම් මේ කාම සංඥාවත් හුදු සංඥා ටිකක් මේ සංඥාවට පණ දෙන එක තමයි අපි අවිද්‍යාවෙන් කරන්නේ ඒ නිසා සංඥාව සංඥා වශයෙන් දන්නවනම් මේ අල්ලගත්ත රූපේ හොඳට උරකලා බලන්න කියනවා. නැවත ගොරෝසු වෙන්න තියෙන කෙනා නැවත සංඥාවක් වෙන්න ගන්නවා. නැවත ගොරෝසු වෙනවා නැවත සංඥාවක්. ලක්ෂ වාරයක් කරනකොට පේනවා මේ එකම දෙයට වෙලාවක සංඥා වශයෙන් පේන්න පුළුවන් වරක රූපයක් වශයෙන් පේන්න පුළුවන්. ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් අද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම මේ සිද්ධිය මේ ඉස්සරහ පිට පේනකොට අයින්ස්ටයින් මේක හොයාගත්තට පස්සේ ඌට Nobel Prize දුන්න ගිය අවුරුදු 7 වර්ෂ අවුරුදු 100ම හොඳම විද්‍යාඥයා කිව්වා E mc2 කියලා සමීකරණ හොයාගත්තා. බුදුරජාණන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා හොයාගත්තේ මේ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. අද්‍රව්‍යෙන් ආය ද්‍රව්‍යම වෙන්න පුළුවන්. ඉතින් මේ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වෙන්නේ අහේතු අප්‍රත්‍යෙන්ද සරබලධාරි දෙවියන් වහන්සේගේ සංඥාව පෙවිල්ලක් නිසාද එහෙනම් බ්‍රහ්මණක් බ්‍රාහ්මණයෝ මහිද්దిక මහානුභාව සම්පන්න කෙනෙකුට දානවාද එහෙම නැත්නම් මේ ආත්මෙද කියලා මෙන්න මෙතනදී අරමුණ පේනවනේ ආය නැති වෙනවා ආය පේනවා ආය නැති වෙනවා මොනක්වත්ම නොකර මේක දිහා බලාන ඉන්න නම් කොච්චර වියුත් හිතකින් එහෙම නැත්නම් නිවිසමාන හිතකින් එහෙම නැත්නම් සාන්ත සුන්දර හිතකින් එහෙම නැත්නම් ක්ෂය වෙන ක්ෂය වෙනවා බලන හිතකින් වැය වෙනවා බලන හිතකින් නිරුද්ධ වෙනවා බලන හිතකින් බලහන් ඉන්නවද ඉන්න ඉන්න මේ දේ රූපයක් වුණත් ආය රූපේ නැති වුණත් බුද්ධ වචනෙමත් හතික වෙන්නේ ලක්ෂ කෝටි වාරයක් සාතික් කරන්න කියනවා. එක සැරේ දැක්කට ගණන් ගන්න එපා. රූපේ පේනවා. නැත්නම් ආනාපානෙ පේනවා. ආයෙ බලන්න ආයෙ නැති වෙනවා. ඊට පස්සේ ආයෙ සද්දයක් කරනවා. ඒක බලන්න ඒක නැති වෙනවා. වේදනාවක් කරනවා. ඒක නැති වෙනවා. නැත්නම් ආනාපානෙ. ඒක නැති වෙනවා. මේ කොහෙට එනවද? කොහෙට යනවද කියලා මෙන්න මේ සංසිද්ධිය දිහා බලනකොට පේනවා. දැන් මම අල්ලගත්ත රූපේ සතිය දිනු නිසා එල්ලේ හරි නිසා බලාන ඉන්නකොට ඔන්න ලොඳ වෙලා බොඳ වෙලා යනවා. යම් මේකෙම අල්ලගත්තේ නැති රූපයක් තියෙනවා නම් ඒකටත් මෙච්චරමයි කියන එකට කියනවා ණය විපස්සනාව කියලා. ආකාර පරිවිතක්ක කියලා. එහෙම නැත්නම් කියනවා අන්වේ ඥාන කියලා. මම මේ අල්ලගත්තේ ආනපාන ඕන බලන්න බලාගෙනකොට නැති වෙනවා. ඕන බලන්න ආයෙසරයක් ආනපාන නැති වෙනවා. ඕන බලන්න ආයෙ නැති වෙනවා. ආයෙ පිම්බි මහැකිලි මැල්ලුවා නම් ඒත් ඔච්චරම තමයි. පිම්බි මහැකිලි ඕන බලන්න ඉන්න ඕන නැති වෙනවා. ආයෙසරයක් ඒකම මතුවේ. ආයෙසරයක් නැති වෙනවා. මේ භාවනා කළා නෙවෙයි නැති වෙන්නේ. තහට බලා නෙවෙයි ගන්නෙ. මෙන්න මේ සෙල්ලම දිහා බැලුවොත් සක්මන් කරනකොටත් පෙනේවි. මේ වම කියන මේ දකුණ කියන. ඒ පච්චපුරේ සංඤ්ඤය බලනකොට මේක දිගටම පාගන බයිසිකල් පැඩලයක් වගේ. ඉස්සර නම් මේක තිබුණේ මේ ඉහළ පහළ යන පිස්ටන් එකක් වගේන වැඩ කරේ. දැන් මේක යන ඕනම වැඩකට දාලා බලන්න කියන ඊට පස්සේ අර ඇති කරගත්ත සංඥා පිළිබඳව निराවුල් භාවයේ සහිතව වෙන ඕනම දෙයක් දාලා බලුවාම තේරෙනවා යමක් දිහාම බලනින්න ඕනම වස්තුවක දෙවේලේ මේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා වේලේ පනේ සකසේම සුදු වෙලා සතු පාට වෙන්නේ නැහැ සුදු වෙනවා බෙන්දට පස්සේ නෝන මාත් එපා වෙන්නේ ඇයි හැස්පෙනීම වැඩි වෙලා නෙවෙයි කන්නඩි දාපින්න නෙවෙයි නෝන මාත් එපා වෙනවා ඉෂ බෙන්ද කුතිල් ගාලා ඉෂ පීරා කොණ්ඩ බැඳපුවම මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා කෑ අඬ අඬ හරක් පානවා එළියට ඕනම දෙයක් බලන්න බැඳපු නැති ප්‍රේමේ බලන්න කවදාවත් එපා වෙන්නේ නැහැ මට ඒක නෙති මට කවදාවත් එපා වෙන්නේ ඇල්ලුවනේ බැඳනේ එදා ඉඳලා පිරීමම තමයි ඕනෙම දෙයක. ඉතින් බුදුරජාණන් කියන එන හරිය දුක ඉන්නේ අල්ලාගත්ත ටිකේ විතරයි. වියුක්ත මනසකින් ඉන්න. දේවල් දේවල් වලට අල්ලාරින්න. එතකොට ඒව ඇති වුණයි කියලා හෝ විරූප වුණයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද දිකෙන් හරින්නේ බේනේ මගේ මෙතන තියෙනවයි කියලා ධර්මයක් මෙතන තියෙනවයි කියලා විපස්සනාවක් එනතම මෙතන තියෙනවා කියලා ගැලවිඥාවක් තර්ක මනසකට රේකී චිත්‍රයට කද්දාවත් අහුවෙන්නේ නැහැ ඒක නිසා එකක් අරගෙන දොරංගොඩ බදාගත්ත වගේ ඔක්කොම අල්ලන්න යන්න බෑ එකක් ගන්න. අරන ඒකේ සංඥාව තහවුරු කරන්න. හරියට පුළුවන් වගේ. මොකද වෙන්නේ අන්තිමට නිමිත්ත නිමිති ගන්න බැරුව යනවා. නිමිත්ත අනිමිත්තක් පාඩපත් වෙනවා. ඒකට අර නිමිත්තේ තිබුණ යම් සතියක් තියෙනවා නම් ඒ යෝගාවචර කමඨාන් සුද්ධ කරන කියනවා. දැන් හරියට දැන් ආනපානේ බල බල හිටියේ එතන නිමිත්තේ ජීවනේ සතිය. දැන් ඔක එන්නේ කියලා බොඳ වෙලා සියුම් වෙලා නැති වුණාට පස්සේ දැන් බලන්න අනිමිත්‍ය සතිය ගන්න පුළුවන්ද කියලා. ආනපානේ නැති එකේ සතිය කැඩෙනවද කියලා? කැඩෙන්නේ නැහැ. යෝගාවචරය හිතනවා මේ ආනපාන නැතුනොත් ඔක්සිජන් වෛරක ගැලවුණා වගේ පෙකිනි වල කඩලා ගියා වගේ දැන් සතිය නැති කියලා. මොකුත් වෙන්නේ නැහැ. එතකොට ඒ සතියේ පැවැත්ම තියෙනකොට නිමිත්තේ සමාධිය තිබුණා වගේම අනිමිත්ත සමාධියක් අනිමිති නැතිකමේ සමාධියක්. ඒක පියවරෙන් පියවරට thing slicing of time කියනවා. හරියටම ගොරෝසු අරමුණේ ඉඳලා ඒක දැක දැක දැක මධ්‍යස්ත වෙලා දැක දැක දැක සියුම් වෙලා දැක දැක දැක නොපිනී යනවා. ඇස්පිල්ලම් ගහන්න නැතුව ඇහ කරවිල වෙනකම් බලන් ඉන්නවා. ඕන මෙන්න ආයතන කොහෙන් හරි ආයකක් මන් තියෙනවා. මන් තුනපස්සේ ආයෙත් බලන්න ඒකම හති වැට ගන්න නැතුව වෙහසක් නැතුව බලහිනුන ආයෙත් උග නැති වෙනවා. මෙහෙම මෙහෙම බලබල බලබල ඉන්නකොට තේරෙනවා මේ දෙකේ අරමුණ ඇති සහ අරමුණ නැති කියන මේ දෙකේදී සතිය හැලෝල්මනක් වෙනවද කියලා. හැලෝල්මනක් වෙනවා කිව්වොත් නෑ කිව්වොත් නෑ. ඒත් ඉතින් යන සංඥාව හැටියට තමයි. කවදා හරි මේ යෝගාවචරය තේරුම් ගත්තොත් මුළු ලෝකේ තියෙන ඔක්කොම වස්තු වෙනකොට මම එකක් ගත්තා. ඒකට වාංගු වෙලා ඒක අඩේට තියාගෙන දැන් ඒකත් ගෙවම් කරාට පස්සේ දැන් මට තියෙන ඇති නැති දෙක අතර ඔය ඇති එකේ නැති එකේ දෙකේ තුන සතිය කැඩීමක් නැහැ. ඒ නිසා මේ දෙකටම සමසිතින් හිටියොත් එතන සංඥා නිරෝධයක් එහෙම නැත්නම් මේ අරමුණක් තිබිලා ඒ අරමුණක් අරමුණක් බවටපත් වෙන්නේ ලිංග නිමිති උද්දේශ ආකාරවන් තින්නේ යම් ආකාරයක් පෙන්වන්න එපා අරමුණක් වෙන්න. යම් ලිංගයක් ලකුණක් පෙන්වන්න එපා. යම් නිමිත්තක් කරන්න එපා. යම් නමක් තියෙන්න එපා. ඒව මේ බල බල බල ඉඳදී ගෙවෙනකොට නැති වෙන්නේ ඒ ලිංගයයි නිමිත්ත උද්දේශයයි ආකාරයයි. අපේ හිත කියන්නේ අරමුණ නැතුණයි කියලා. අපුදුමාකාර ට්‍රික් එකක් තියෙන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ගංගාන ගංග සරබූ ගංග බ්‍රහ්මවතී ගංග අචිරවතී ගංග ආදී ගංගාවල ගංගා ජලයේ අනකොට මේ ගංගානන් නදියේ වතුර මේ අචිරවතී කීයක දැන් මේ ඔක්කොම කියලා මොහොතට ගියාට පස්සේ ගංග නැති වෙනවා මොකද වෙන්නේ ගඟේ තියෙන මිරිච්ච ගතිය නැතිලා කරිච්ච ගතියට යනවා ගඟ කියන අනන්‍යතාවය නෑනේ ගඟ මොය කටින් ඇතුළට යනකම් ගඟේ ලකුණු තියෙනවා එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ ආන්නේ වගේ මේ අරමුණක් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ ඒ අරමුණ වෙන් අනිත්‍යයෙන් වෙන් කළ දැනගන්න තාක්කල් විතරයි කියලා කියන පරිච්ඡේද ඥානය කියලා. මේ පරිච්ඡේද ඥානයට හේතු වෙන කරුණු හතරක් බුදුහාමර විස්තර කරනවා. ආකාර, ලිංග, නිමිති, උද්දේශ කියලා. ඒ ඒකට චර්ය රටාවක් තියෙනවා. ආකාර කියලා කියන ලිංග කියලා කියන ලකුණක් තියෙනවා. කළුද සුදුද දැන් හරක් බලනකොට ඒ ආයේෂියන් හරකා වගේ නෙවෙයි ප්‍රීෂියන් හරකා ජර්සි හරකා කිලාදි හරකා ඒක එකාට එක එකාටත් පුද්ගලික ලක්ෂණ තියෙනවා එතසේ ඒක ඇතුලේ නෑම්බියෝ ඉන්නවා වස්සෝ ඉන්නවා මහගුණා ඉන්නවා ඒ ඔක්කොම තියෙනවා මේ හරක් කියන එක ඇතුලේ මේ ඔක්කොම තියෙනවා ඒ වගේ ලිංග නිමිති උද්දේශ උද්දේශ කියලා කියන්නේ ඌට නම් පච්ච කොටලා තියෙන මේ හරකා හරකා නෙවෙයි එහෙම නැත්නම් ටැග් එකක් ගහලා තියෙනවා ඒ වගේ උද්දේශයක් තියෙනවා නිමිති ගන්නවා අපි මේක හොඳ එකක් කිරි තියෙන වැසියක් නැති එකක් කියලා ඔන්න ඔය හත් විතරලු මේ ලෝකේ එක පටවි ධාතුව මේ පටවි ධාතුව අර පටවි ධාතුව වෙන් කරන්න අපි පටවි ධාතුව පටවි ධාතුමයි එයා දන්නේ නැහැ වෙන් කරුවත් නැතත් මේ ලිංග නිමිති උද්දේශ ආකාර වලින් තමයි මේක රෙඩිෂ් බ්‍රවුන් අර්ත් කියලා කියනවා මේක ලෝම් පස කියලා කියනවා අපිට උගන්ලා තියෙනවා පච රාශියක් කුෂිකර්ම උගන්වනකොට මේ පස් වලින් જાති හදාගෙන ඉතින් ඔය ප්‍රොෆෙසර් කල්පගේ මේ දවස්වල ඉඳලා තියෙන ප්‍රොෆෙසර්. ඊටසේ අපිට උගන්වුවේ මේ තේන බදු. අභ්‍යනවට සොයිල් ප්‍රොෆෙසර්ට තේන බදු. ඒ තේන බදු මහත්තයා දවසක් කියනවා කල්පගේ මහත්තයා ඒ තරම්ම දක්ෂලු. මහලු පල්ලෙම ගිහිල්ලා පොත දුන්නලු මෙන්ෂන් කළා chart එක. දීලා කිව්වලු මේ පස්ටි කරන්න මේ chart එකත් එක්ක ගලපලා පෙන්වන්න කියලා. ඉතින් මෙයා ප්‍රොෆෙසර් මෙන්ෂන් කළා chart එක ඕනේ නැතුළු එයාගේ හිතේ තියනවලු. එයා පස්ටි නෝ ප්‍රොෆෙසර් දිවල්ල බයිනවලු. කොපසේ කල්පගේ බයිනවලු. මේ තියෙන බදුට වැරදි. මේ හොඳම ගෝලයා. තව එකක් දෙනවා. ඒකත් බලන වැරදිලු. මේ ගෝලයා බැලුවලු එයා තමයි දැන් කතා කරන්නේ අපිට උගන්වන්නේ. මේ කියන කියන එක වැරදිලු වෙන හැමදාම ඇත්ත බන්නෝඩ ප්‍රොෆෙසර් සංක්ලාස් පෑරක් දාගත්තලු. ගොඩක් බැනුම් ඇහුවල පස්සේ තේරුණේ එයා සංඥා ගන්නේ සංග්ලාසස් හරහා. මෙයා සංඥා ගන්නේ මෙන්ෂන් කලර් chart එකත් එක්ක. ගන්න ගන්න එක වැරදි. ඉතින් ඒක පෙන්නලා දුන්නට පස්සේ යා කියනවා බලන්නේ පොඩි ෂේඩ් එක නිසා එදා එක්සෑම් එකක් නෙවෙයි. වයිවා නෙවෙයි නැත්තම් පේල්. අපි කණ්ණාඩි ටිකක් දාන කතා කරනවා. තව කෙනෙක් කණ්ණාඩි නැතුව කතා කරනවා. සම්පූර්ණ දෙකක් නෙදී ඉතින් අපි කණ්ණාඩි ටික දාගත්තු මිනිහා ඒක ගහපා දෙන්න මදරනේ. යා ප්‍රොෆෙසර් නේ. අනික පොඩි ස්ටුඩන්ට් අපි දීමාපිය වශයෙන් දරුවෝ දිහා බලන්නේ කොහොමද? අපි ගුරුවරු වශයෙන් ගෝලියෝ දිහා බලන්නේ කොහොමද? රජ කෙනෙක් කොහොමද රට්ටු දිහා බලන්නේ? දොස්තර කොහොමද ලෙඩෙක් දිහා බලන්නේ? පිස්සු හටනයක් තියෙන මේකේ. ඒක කොයි වෙලාවෙත් ඇඳලා ඉන්නේ. ගුරුරයා ගුරුරයා පැත්තෙන් අදිනවා, ගෝලයා ගෝලයා පැත්තෙන් අදිනවා. හැමදම ගැටුම්. දෙමාපිය දෙමාපිය පැත්තෙන් බලනවා දරුවෝ දරුවන්ගේ පැත්තෙන් බලනවා. රට්ටු රට්ටුගේ පැත්තෙන් බලනවා. රජුරු රජුගේ. ඒ ඉතින් රජුරු මරණකම් කෑ ගහන උඩ තියෙන අධිකාරී ශක්තිය බලය බලලා තොපි දැන ගියව මං කියන්නේ දැකලා කතා කරන්නේ, අදලා කතා කරන්නේ, අතකාලා කතා කරන්නේ, පේන්නේ නැත්නම් පොට්ට වෙලාද කියලා. ඒ කියන්නේ අලගනින් පුපිසම්බ කියලා අනිත් පැත්ත වෙනි පැත්තෙන් කියනවා. ඔච්චරනේ වෙලා තියෙන මේ බුදුහාමුදුරු 84000 ධර්මස්කන්ධය දේශනා කරත් අපි අහන්නේ මැට්ටෝ වගේ නම් මැට්ටෝ තමයි. මෙතන තියෙන්නේ සංඥාවේ පටලවිල්ලක් කියලා මොකාටවත් තේරෙන්නේ නැහැ. මේක තේරුම් කරලා දෙන්න මොනම ශාස්ත්‍රුණාංශනමක් උත්සාහ කරෙත් නැහනේ. දැන් මම දැක්කා. ඔව්. මම අද්දුටුව ප්‍රත්‍යක්ෂයි කියලා මම කියන්නේ යමක් ආනාපාන ගැන බුදුහාමුදුර සඳහන් කරනවා. මේක ධර්මයේ අපිට මතුවෙන ප්‍රශ්න නිසා ආනාපානෙ දැක්කයි කියලා කෙනෙක් කියන්නම් ඒකේ 11 ආකාරයෙන්ම දකින්න ඕනේ. 11 ආකාරය දන්නේ නැතුව එක ආකාරයක් දෙක ආකාර දෙකක් අපි හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා අපි කියනවා මට නම් දැන් ආනාපානේ හරි මට හොඳට තේරෙනවා අයියා. ඉතින් අහනවා කොහොමද පේන්නේ කියලා. ඉතින් කියනකොට කිය တဲ့ කේ හරි ඔක බොරු නෑ. ඔක ආංශිකයි. අංග සම්පූර්ණයට පැත්තකට 11ක් තියෙනවා. 11ම දැක්කනම් හරි. දැන් ඒකද මන් දන්නේ දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල 11 dimension කියලා මහ විශාල මූල ධර්මයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා දිග උස පළල 3D තමයි අපි දන්න dimensions. ඊට පස්සේ fourth R කියලා reality එකක් දානවා reality කියලා එකක්. ඊට පස්සේ fourth dimension කියන එක අපි ඉස්කෝලේ යන කාලේ අපිට පචවුවා නපුවේ සමහර පචෙව්වා. දැන් 11ක් තියෙනවා. 11 සාකාරයත් ඉතින් අපි දන්න විදිහට ත්‍රිමාන වෝල්ටයෙන් යන්න එකක් නැහැ. නමුත් 11 dimension කියනවා මේ 11ම නෙවෙයි මං හිතන්නේ. කෙසේ නමුත් අපි මේ ගහපා දෙන තාක් ගහපා දෙන්නේ ආංශික දැනුම තියෙන මිනිහා විතරයි. අඩු කල්ලෙසෙල වීම නිසායි අඩු බව වැටහෙවි කිය කවුරු හරි මොනවා හරි ගහපා දෙනවනම් එකක පස්ස පැත්තේ ඉන්නේ එච්චරයි කියන්නේ. මේක ගහව දෙන්න දෙයක් නෑ. පටවි ධාතුව පටවි ධාතුව. ඕකේ කවුරුත් ගහව දෙන්න දෙයක් නෑනේ. නෑ මේ පටවි ධාතුව හොඳ පටවි ධාතුව, මේ පටවි ධාතුව නරක පටවි ධාතුව කිව්වනම් පටලවාගෙන තියෙන එක දිහා බලනකොට මේ ගහපා දෙන්නන් දිහා බල්ලා බුදුසසුන කියනවා සංඥා විරත්තසන සම්ති ගන්ධා ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ සංඥාවෙන් කවුරු හරි විමුක්තුණා නම් මේ පේන හරිය හුදු සංඥාවක් විතරයි. ඕක ගහපා දෙන්න දෙයක් නැහැ කියලා. ඒකට ගැටලුවක් නැහැ. එයා දන්නවා පේන්නේ සංඥාව. උට ගහ ගන්න දෙයක් නැහැ නේ. ඕනේ කැමරා ට්‍රික් එකක් දැන් කරන්න පුළුවන් නේ. මොකක්වත් නැහැ කියලා දෙයක් නැත්තේ නෑනේ. පඤ්ඤා විමුක්තසන සම්ති මොහය ප්‍රඥාවෙන් දන්නවනම් මේ ප්‍රඥාව කියන්නේ තමන්ගේ නොදැනුවත්කම දැනගන්න එක විතරයි ප්‍රඥාව කියන්නේ. වෙන මොකක්වත් මේ ලෝකේ ප්‍රඥාව කියලා එකක් නැහැ. මම මෙච්චරම මැට්ටෙක් කියලා දන්නා නෝ නිවන් දැකලා. එච්චරයි. ඒක කවුරුත් කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා නිවන් දකින්නට අන් දෙකක් එයි. එහෙම නැත්නම් කහා පාට වෙයි. නැත්නම් 18 රියන් වෙයි කියලා මොනවද හිතන්නේ නැහැ. මම මෙච්චරම මැට්ටෙක්ද? නැත්නම් මැට්ටියක්ද? උච්චරයි. ඕක දැනගත්ත පස්සේ ආවිත පොඩ්ඩරියෝ කෝ හිතේ ඕක දන්නේ නැහැ. මොකක්ද මේ ප්‍රශ්නේ? මේ වෙනුවට සංඥා විරත්තස්ස සංඥාවෙන් ගහින් වුණා නම් අපි මේ තියෙන්නේ ඔක්කොම සංඥා ටික වල ගහපාවා දෙන්න දෙයක් නැහැ නේ කිව්වනම් ගැටුමක් නැහැ පඤ්ඤා විමුක්තසන සම්ති මොහ මොහයක් එන්න දෙයක් නැහැ මොකද ඊගා චිත්තක්ෂණයට ලැහැස්තිලා ඉන්නවා මේකේ යන්නේ බලචාවේ යේ සංඥාංච දිට්ඨිංච යේයක් ගහේසොන් කවුරු සංඥාවේ ඇල්ලුවනේ මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි මේක ආත්මයි කියලා තේ ගැට්ටයන්තා විචලන්ති ලෝකෝ ගැටි ගැටි ඇවිදිනවා ලෝකේ හැම එකනාටම පෙන්ලා දෙන්න හදනවා පොට්ටාලිය කැලේ ඇවිදින්න හදනවා වගේ යانے යන තැන හැප්පෙනවා එතකොට දැනගන්න ඕනේ සංග්ලාස් දෙකක් දාගෙන ඉන්නේ කන්නාඩි දෙක ගලව ගත්තට පස්සේ වැඩි ඉවරයි කවුරුවත් කැමති නැහැ ගලවලා බිම කියන්නේ මැරුණත් කැමති නැහැ රෑ දාගත්ත එක දැයගෙනමයි උදේ නැගිටින්නේ එතකොට උදේ මිරිස් කන්න කැමති කා උදේත් මිරිස් කන්න කැමති රැයත් එහෙමයි. සීනි කන්න කැමති කා රැයත් සීනි කන්න කැමති උදේටත් එහෙමයි. කවදාවත් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා බැඳගත් ලෙඩ රෝග જાතියක් තියෙනවා. ඒ ලෙඩ රෝග තියෙන්නේ අපේ සංඥාවත් එක්ක තමයි. මේක සංඥාවක් විතරක් කියලා දන්නවනම් අපි මේ කරන හැම එකක්ම ලදර ලදරුවන්ගේ වැලි සෙල්ලමක් වගේ කියලා බුදුහාමර කියන කුමරු කුමරිකාවන්ගේ වහලුකා ක්‍රීඩාවක් මෙතන තියෙන ලස්සන මාලිගාවක් හදනවලු ඒගොල්ලෝ මේ මාලිගාව හදාගෙන ඉන්න වෙලාවේ කාගේ හරි එකට තාත්තගේ හරි අම්මගේ හරි පය වැදුනොත් මැරෙන්න ගෑ ගන්නවලු අයියෝ මගේ මාලිගාව කැඩුවයි කියලා. බුදුන්ස කියනවා යන්න හැරෙනකොට ඌම ගිහිල්ලා කඩලාලු වෙන්නේ ඕක. ඒ වගේ මාලිගාවක් හදාගෙන තමයි අපි මේ ඉන්නකන් නටන්නේ. ඒ නිසා මේක හුදු සංඥාවක් විතරයි කියලා බුදු බුදුහාමුදුරු නොකිය හිටවනම් නැත්නම් බුදුරජාන්සේ වගේ සියල්ල දන්න සියල්ල දක්න උතුමන් වහන්සේ නමක් නොකියුවා නම් අපි ඔක සද්ධාවටවත් පිළිගන්නේ නැහැ. නමුත් මේ ලෝකේ මේ සාමාන්‍ය දැක ගන්න පුළුවන් රාශියක් නිදර්ශන ගෙනල්ලා පෙන්නනවා අපි කොච්චර පැටලලා ඉනවද කියලා. මහසිසාරද ස්වාමීන් වහන්සේ කියනවා දැන් එළියට ගිහිල්ලා ගිනි පෙලෙල්ලක් අරගොත් අපිට ගිනි වලල්ලක් නෙවෙයිනේ. හොද්දටම පේනවනේ ගිනි වලල්ලක්. ඉතින් අපි දන්නවනේ වලල්ලක් එතන නැහැ කියලා. නම් කැරකිල්ල නැතර කරපු ගමන් නැහැ. යම මොකක් හරි කස කැවුනනේ ඒක අනිවාර්ය වෙන මොකක් හරි නියෝජනය කරනවා. ඒ ෆෑන් එකක් කරකිනකොට චක්‍රයක් නෙපෙන්නේ. ෆෑන් එක නැතර කරපුවම පිටි පේනවා. මේ වගේ ජෙනරේටරයක් වැඩ කරනකොට කවදාකවත් ඒක ගලවලා ඒකේ RPM කීයද? ඒක කොග් වීල් එකේ කොග්ස් කීයක් තියනවද? කෑම් එක කොච්චර ඉහළ පාන මොකක්වත් බලන්න බෑ. ඒක පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන්න ඕන. ස්ලෝ ඩවුන් කරලා කියන්න ඕනේ මේක මෙච්චර ගන්න කරනකොට 230 කරන්ට් ගේනවා. දැන් ඒ යන්ත්‍රය ස්ලෝ කරනවා. ඒක තමයි මේ slowly, mindfully, silently කියලා මේ යන්ත්‍රය පොඩ්ඩක් අඩු කරන්න වෙන්නේ. අඩු කරලා බලන්න මේ සංඥාවල වෙනස් වෙන්නේ නැහැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මාචි සඩුක ගෝලයා අපි ඇන්දකොරේ කොහරි යන වෙලාවක පාරයින කඩි වැලක් හරි කිරි වැලක් හරි කුඹි වැලක් හරි තිබුණොත් අපිට ඈතදී පේන්නේ ගලනුවක් වාගේ. එතන සර්පෙක් වාගේ. එතන මුලක් වාගේ. ඉතින් අපි පැත්තේ ගෙදර හිටියා ඒ පැත්තේ අම්මා කෙනෙක්. සර්පයෝ දකින්නකොට පුදුමාකාර බයක් තියෙනවා. මුත්‍රා පිටින චක්කාලා. මේ සර්පෙක් ළඟ ඉන්නවා දැක්කොත් අය කතා දෙකක් නැහැ. ඉතින් ඒ අම්ම කෙනෙක් එහෙම දැක්කොත් එම කෝඹි වෙලක් දුවන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් නේ ෆාස්ට් රිවර්ස් එකට දාලා දුවන්නේ. නමුත් එතන තිබිලා තියෙන කූඹි ඇරක්. ලං වෙලා බැලුවොත් පේනවා නෑ ඒක නලියනවා. තවත් ලං වෙලා බැලුවොත් පේනවා කූඹියක් පස්සේ කූඹියක් කරනවා මිසක් එතන වැලක්වත් නයෙක්වත් මුලක්වත් නෑ. ඉතින් අර ළඟට ගිහිල්ලා බලපනසයට අර මනුස්සයා කියන පිස්සු මට ළඟට යන්නත් බෑ බයයි. යන්නේ නැහැ මොකද හර්පෙක් කියලා හිතාගෙන. අර බලන මනුස්සයා විහිළු කරනවායි කියලා. බුදුජානන්සෝ මට්ටම් තුනම දැකලානේ කතා කරන්නේ. උන්වහන්සේ කියන අපිටත් එක්ක බය වෙන්න එපා මයිත් එක්ක වරේ මං පෙන්නලා දෙන්නම් බය වෙන්නේ නැතුව. මෙන්න මේ ළඟ වේ ළඟ වේ බලපන් මේක තියා. අම්මා මුත්තා කිව්වත් බලන්න කැමති නැහැ මොකද අපි අර ගත්ත මතේ. අපි ගත්ත දෘෂ්ටි. අපි ගත්ත එක එක මේ අගයන් ආඩම්බරයන් වෙනස් වීම අපේ සක්කාය දිට්ඨිය කඩලා බිඳලා දාන සුළුයි. අපි මාන්නයට කරන කම්මුල් පාරක්. හයිර් ප්‍රොෆෙසර් කතා කරලා කිව්වොත් ඔයාටයි වැරදිලා තියෙන කණ්ණාඩි කොට්ටම දාන්නේ ඔයයි කියලා. බුද්ධමාකාර පරිස්සමෙන් කියන්න ඕනේ පේල් වෙන එක ලාභයි. ඔයගේ මිනිසුන්ට වැරද්ද පෙන්නන්නට වැඩි මං හරියට කුටි කාලා තියෙනවා. හරියට කුටි කාලා තිනවා හොම්බට දමලා ඇල්ල කියලා. ඊට පස්සේ ජීවිතේට සමාව දෙන්නේ නැහැ. එදන්න පැහැදිලිව වැරද්දක් කරලා තියෙන කියලා. මම අර ප්‍රසිද්ධිය කියනවා ඒක මගේ තියෙන ඔලොමොල ගතියක් එදා ඉඳලා. ඒ කියන නිසා කැමති නැහැ. හැබැයි පිළිගන්නවා. නමුත් කියනවා උඹට මැනස් නැහැ කියලා. කියලා දෙන්න තිබුණා පැත්තකට ගිහලා මගේ නම්බුව බේරලා උඹ මෙතන ගින්න තැන කිව්වනේ එනං කපා. ඒලාට පේල් වෙන එක ලාභයි. ඒ නිසා පොඩි දරුවෝ අද දෙමව්පියෝ දිහා බලලා මැටි වෙන හැටි හොද්දට උණ්ඩ පේනවා මේ මේ මේ මුන්දල හෙළුවෙන්ද ඉන්නේ කියලා. ඒ බයිලා පිය බයිලා කියන්න හදනවා අපිට කිය බන කියන්න හදනවා. මොකද උන් ළඟ නැහැනේ සංඥාවක් මොකක්ද? දැන් මේ උඩු අපි දාන වෙලාවනේ ඒකද? ඌට කල්පනා මේ උදේ කියපේක තව පොඩ්ඩකින් නෑම කියලා මැරෙන්න ගහ ගන්නවා. එක්කෝ තාත්තා අම්මට ගහනවා නැත්නම් අම්මා තාත්තට ගහනවා මේ කියපේක නෑ කියලා. ඉතින් අරුම් බලන ඉන්නවා. කින කරන්නේ දැන් නෑ ඌත් ඒක අඳිනවා. ඇඳට බලද්දී ඌ ඌගේ දරුවට දෙනවා. සාපේ. බුදුරජාණන්සේ විතරයි කැඩුවේ මේ විසම චක්‍රය. කිලින්ම කිව්වා උඹ ඉන්නේ පහෙන් එකක් සංඥාවේ ඒ නිසා දකින්න දේ දෙසරයක් බලපන් ඒකටයි කියන්නේ අනුපස්සනා කරනවා ඒකට කියන්නේ විපස්සනා කරනවා කියලා කවදාකවත් එක සැරයක් බලලා ඒක තමයි විද්‍යාව පස්සේ හොයාගත්තේ යමක් නැවත නැවත කරන්න බැරි නම් විදුහුරු නැහැ කියලා විද්‍යාව කාරණා දෙකකින් තමයි විද්‍යානුකූල වෙන්නේ නැවත නැවත කරලා බලන්න පුළුවන් වෙනකොට ඕන කෙනෙකුට බලන්න පුළුවන්. එතකොට අපි විදූරුයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඕකේ හොයාගත්තේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. මේ බුදුරජාණන්සේ හොයලා ගත්තේ ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඔය අඟහරු ලෝකේ වතුර තියනවාද කියලා ඕ අතර මෙතන තියෙනව නෙමෙයි. ඒක ඕන පච්චක් පෙන්වන්න පුළුවන්. අද පෙන්ලා දීලා තිනවා ඔය විද්‍යානුකූල පරිශන සේරම බලන මිනිහාගේ මතේ හැටියට වෙන්නේ කියලා. බලන්න මැට්ටෙක් නම් ඌට මැට්ට තමයි පේන්නේ. මයික්‍රොස්කෝප් එකක් තියා මොකා බැලුවත් එහා පැත්තේ මොක උනත් මේ පැත්තේ මැට්ට නම් ඉන්නේ මොනවද පේන්නේ? ඒක ෆ්‍රිජොක් කප්ලා ලිව්වා තාව ෆිසික්ස් කියන පොතේ. ඒකල දැන් අවුරුදු 20ක් චරින කරනවා පුළුවන් නම් විද්‍යාඥයෙක් ගහලා බොරු කරන්නයි කියලා. බලන එක මතධාරියෙක් නම් ඌට ඕන දෙන්නේ පේන්නේ. ඊට පස්සේ ඕ ඕ යස් යස් කියන අනික් කට්ටිය. ඉතින් එහෙම නැත්නම් අපිට PhD හම්බෙන්නේ නැහැ. අපිට උරචක්‍රමාලි දාන්නේ නැහැ අර පචේ කිව්වොත් දෙනවා ටක් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක්කොම ඉඳි බලන අභීතව පැත්තකට ලැඳ කියන හොඳයි. ඔබ කාපන් කන එක කනවා. ආයසරයක් කරනවා. ආයසරයක් කරනවා. නානුපසන කරනකොට කවම දහකවත් ප්‍රත්‍යක්ෂයට ඇර මොකකටවත් ඉන්න බෑ. ඒක නිසා විපස්සනා කරන වෙලාවේදී අපි ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මම ඉඳගෙන ඉඳ මට හොඳට වැටුනේ වැඩක් නැහැ. කොහොමද වැටුනේ? ආයෙසර කියලා වාඩිලා බලපන්. ඒ විදිහට මට එනම් එනම් මැට්ටා. ඊගාසරේ යනකොට එතන නෙවෙයි වාඩි වෙන්නේ වෙන තැනකනේ. ඒ දේ අල්ලගන්න බැරි නම් එයා කියනවා මම විනාඩි 10ක් ආනපාන බැලුවා එක විදියටම දිගට මෙනිට හොඳටම හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනාවක් යනවා මේ අන්දින කියන පචේ හැටි. ඔව් ඔව් ඔව් එහෙම තමයි කියලා පොඩ්ඩක් අර බබා නලවගෙන යනවා. පහුවෙනවා තමයි කියන්නේ මේ එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස 1000ක් විතර තියෙනවා. ඒ ආස්වාසය වගේ නෙමෙයි දෙවෙනි ආස්වාසය. එතෙන් එනකොටත් ඔව් ඔව් ඔව් කියන වෙන මොනවා කියන්නේ? එහෙම කරලා තමයි යෝගාවචරයේ කොය ඔය සංඥාව කියන එක පන්නගන්නේ. එතකොට තමයි යෝගාවචරය තමන් අහන, දකින, හිතන හැම දෙයක්ම සැක කරන්නේ. මේ ඉන්ද්‍රයන් කිසිම දවසක නිවනට අදාළ සාක්ෂි දෙන්නේ නැහැ. ಜಾතිය බෝ කිරීම පමණමයි එයා දන්නේ. එනිසා ඉන්ද්‍රිය බද්ධ ඥානය අපි දාස භාවයටපත් කරනවා. අපි ලව වැඩ අරගෙන එහෙම නැත්නම් අපි සුඛෝපභෝගී කරවලා නමුත් කවමදාකවත් වර්තමාන මොහොතේ හිත තියන්න කිසිම ඉන්ද්‍රියක සහයෝගයක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රියන් ඔක්කොම වගලගෙන ෂේප් එකේ තියාගෙන යාට කියනවා පැය 23ක් දෙන්න. මේ පැයේ දීපම් මට මම පොඩ්ඩක් ඉදරන්ට අහුවෙන්නේ නැතුව පොඩ්ඩක් බලා ඉන්නම් කියලා. බලන්න ඒකටත් අර පැය 23 සංඥාවල් ගැන දාන හැදී. ඒ නිසා කවදා හරි මේ ලෝකේ කියන්නේ හුදු සංඥාවක් විතරයි, මායානලයක් විතරයි කියන පැත්තෙන් බලන්න ගත්තොත් අපි මේ ඊර්ෂ්‍යා කරන්නේ මොන වගේ දේවල් වලද කියලා බලන්න. අපි ක්‍රෝධ කරන්නේ මොනවද කියලා බලන්න. අපි දැඩි ලෝභ කරන්නේ මොනවද කියලා බලන්න. අපි වෛර කරන්නේ මොනවද කියලා බලන්න සංඥා ටිකකට. අපේම සංඥාවට වයින්. හැබැයි ඒ වෙලාවට ඒව සංඥා කියලා පේන්නේ. ඒවට ලේ තියෙනවා, මස් තියෙනවා. ඒවට ක්‍රියාත්මක කළ යුතුමයි කියලා හිතනවා. ඒ නිසා සංඥාංච දික්කින්ච යේක් ගහේසු. යම් කෙනෙක් සංඥාව නිත්‍ය වශයෙන් ඇල්ලුවා නම්, සුඛ වශයෙන් ඇල්ලුවා නම්, සුභ වශයෙන් ඇල්ලුවා නම්, ආත්ම වශයෙන් ඇල්ලුවා නම්, තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ. එයා යන්නේ නැතන හැප්පෙනවා. යන යන තැන ගැටෙනවා. ඒ නිසා අපි යම් ගැටෙන දේවල් විතරයි සංඥා ගන්නෙත් අපි. ගැටුමක් නැති සාමාන්‍ය දේවල් ගන්නෙත් නෑ. ඒ නිසා භාවනාවේදී අපි මොකටද මොකද අහුලන්න ඕනේ මොකද නැත්තේ කියලා බැලුවොත් හොඳටම අවිද්‍යාව තියෙන දේ හොඳටම යාපාදේ තියෙන දේ හොඳටම හිංසදේ හොඳට කැපිලා පේනවා. ඒකෙන් පටන් ගන්න. බට ඒකම නැවත නැවත බලන්න. බලන්න බලන්න බලන්න බලන්න එකේ විරංජන වෙනවා කියන වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ නිප්පින්දති විරජ්‍යති විරජ්‍ය විමුක්තති පටන් ගන්නකොට හරිම කලර්ෆුල් නැවත නැවත බලන්න බලන්න බලන්න එකේ විරංජනේ වුණාට පස්සේ ඊට ඉතරයි මේක මන බඳන ගතිය නැති වෙන්නේ ඒක නැවත නැවත බැලීමෙන් අනුපස්සනාව කරලා කරන්න තියෙන්නේ. ඒක නිසා තෝරගන එකක් ඒකම ගන්න එක ඇයි කියලා අහුවොත් අර ලොකු සංස් කියපු වචන තමයි කි බුලින් කියපු කරන දෙන දොඩම් ගොඩම අල්ලන්න බෑ. එක දොඩමක් අල්ලපන්. ඒ දොඩම හොඳටම සංඥා පිහිටවන. හොඳටම ලිංග නිමිති උද්දේශාකාර හොඳටම බලන්න. බලන්න ඉස්සල්ලා ඒක වෙන දෙයක් වඩටපත් වෙනවා. ගෙවෙන්න පටන් ගන්නවා. ඒකට අභියෝග කරන්න එපා. හිතා ගන්න මේකත් එක වගේමයි වෙන දෙයක් අරගෙන අපි හරියටම මයික්‍රොස්කෝප් එක වගේ තියන බලාගෙන ඉන්න බලන්න විශේෂයෙන්ම එක එක වස්තුවක හෝ මේ සංඥා මායා ස්වරූපේ දැක්ක කෙනාට තව එකක් ගන්නකොටම හිතෙනවා මට මේක නම් එහෙම නෑ කියලා. නමුත් නොබෝ වෙලාවකින් පරෝපදේශ රහිතව යාලත් පේනවා මේකත් ඉච්චරම තමයි. මේ ලෝකෙ හිම බැස ගන්න තරම් නිත්‍ය වශයෙන් ගන්න මොනම දෙයක්වත් සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා දෙනවා. ගෙවදින්න තරම් වටන මොකක්වත් ඇත්තේ නැහැ. ඒක නිසා බුදුජානනාංශින් ඇහුවොත් ඔබ වහන්සේ මොන වාද සහිත කෙනෙක්ද කියලා මේ මදුපිණ්ඩික වගේ සංඥාවල් ගෙවෙන තාලේ භාගයක් කතා කරන මිසක් මිනිසුන්ට හිතවදින මොනවත්ක්වත් කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒකයි මිනිස්සු වැඩි හරියක් මේ විවිධ වර්ණ විචිත්‍ර දේවල් පිටපතේ යන්නේ. බුදුරජාණන්සේ කියන දේ විවරණ වෙන දේවල් කියන්නේ. එහෙම නැත්නම් නිරුද්ධ වෙන දේවල් කතා කරන්නේ. ඒක නිසා අපි හිතනවා මේ අවුරුදු 50 විතර වෙනකම් බුද්ධ ධර්ම කරන්න ඕනේ. අපිටත් නිරුද්ධ වෙන වෙලාව වෙනකොට ඔන්න බුද්ධ ධර්ම පැත්තට යනවා. එතකොට ඔන්න දත් වැටෙනවා, කේති සැලි වැටෙනවා. අයියෝ, බලන්නේ ප්‍රශ්නේ වෙලා තියෙන මේ කොන්දේ අමාරු වෙන්නේ නැත්නම් ඇත්තටම භාවනා කරන්න හිතනවා කියලා කියනවා. කොන්ද හොඳට තියෙන වෙලාවේ පෙන්කෙලිනවා. එතකොට මතකවත් නැහැ පන්සලක් කරේ මේ. ඉතින් නිකමට හරි හිතන්න අර පොඩි වයසේදී කවුරු හරි පන්සලකට යනවා නම් ඌ නිවන් දැක්කට නිවන් දැක්කට වැඩි වැඩිනේ. වෙනවනම් ඒ වයසේ තමයි වෙන්නේ. ඉතින් මේ නාකි මූණු වල්දියා බල්ලා මේක නොකියනවනම් හොඳයි. මේක මොකට මං කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද නැත්තම් පොඩියොන් කොහොමඩක්වත් මං කියන දේ අහන්නේ නැහැ. ඔය නාකිට මොනවාරි කරලා දැක්ක තික මට හරි අහනවා. ඒ නිසා හුත්තට හිත තිරියම් කරගන්න. තිරියම් කරන තමයි ඉතාම ප්‍රියවනාප වස්තු අරගන්න නැවත නැවත බලන්න. නැවත නැවත බලනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්නේ ඒ නිසා ඔක්කොම අල්ලන්න යන්න එපා ඒක කරන්න බෑ. ඒ සර්වචනංශිත අපට කියලා දෙන්නේ ওই ණය විපස්සනාවට යන්න. ඒ කියන්නේ ඒ තර්ක ඥානෙ නැතුව විපස්සනා කරන්න බෑ. අපි යමක් ප්‍රත්‍යක්ෂ කරා නම් පච්චක්ක සිද්ධා කියලා එකට කියන යනවා අනුමාන සිද්ධාවක් සිද්ධ වෙනවා. මේක මෙහෙමනම් අරක මෙහෙමයි කියලා. අපි අංක ගණිතයේ කියනවා 110 නම් 220යි. අච්චට මෙච්චර මෙච්චර කොච්චරද? ඒක වද ඒක හොයන්න යන්න. මේක මනසේ දී ඇති ගුණයක්. අපිට ඕන කරලා දෙන එකක් අරගෙන ඒක හොඳට හිත අදිනකම් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වෙනකම් කරන්නේ. ඒකට අනුමානේ යනවා. අනුමානේ අයින් කරන්න කියන්නේ අනුමාන ප්‍රත්‍යක්ෂයට පිටිපස්සෙත් යන්න කියලා විතරයි කියන්නේ. අනුමානේ නැතුව යන්න බෑ. අනුමානෙන් තමයි ඇත්තටම මේ සමස්ත ලෝකේ කියලා දෙන්නේ අනුමාන ඥානෙ. හැබැයි ඊට ඉස්සෙල් ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒ නිසා තමයි දැනට යම මේ Tamange ප්‍රත්‍යක්ෂයට කිට්ටු වෙලා තියෙනවනම් තාමත් සතුටු වෙන්න එපා. ඒකම බලන්න. ලක්ෂ වාරයක් බලන්න මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා මේ එක තප්පරයට දෙකට එහෙම පනිනකොට විනිශ්චයකට යන්න එපා විනිශ්චය වෙච්ච ගමන් අපි අර විපස්සනා වර්ධනේ මොට් මෙට් වෙනවා මොට වෙනවා ඒකම නැවත නැවත කරනකොට කරනකොට කරනකොට කවුරුත් කිව්වට නෙවෙයි මේ දැන් තියෙන දේ දැන් නැති වෙන්න ඉඩ තියෙනවා මේ නැති වුණාට ආයෙ මතුවෙන්නේ තියෙනවා. ඒක ලොකු ස්වාමීන්සේ මේ සමති විදර්ශනා භාවනා මාර්ගය පොතේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියලා වෙනම නිෂ්කාශනයක් කතා කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒක තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ආවට පස්සේ ෆිසික්ස් ජීවිතක්ෂයටපත් කරනවා. ෆිසික්ස් තියෙන්නේ මැටර් එකේ විතරයි. ද්‍රව්‍යයේ විතරයි. අද්‍රව්‍ය කියන එකේ නෑ. ඉතින් ඔය ක්වොන්ටම් ලීප් එකේ උනේ ඒ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මෙච්චර ශක්තියක් බවට පත් වෙනවා. එතකොට ද්‍රව්‍ය තියෙනවද නැද්ද? ඒ ද්‍රව්‍යයේ තියෙන ගුරුත්ව විශ්තු ගුරුත්වයට මොකද වෙන්නේ? ඒ ද්‍රව්‍ය තියෙන ස්ථානට මොකද වෙන්නේ? ඒක ප්‍රවේගයට මොකද වෙන්නේ? වේගයක් බාටපත් වෙච්ච ගමන් ඒක නන් ලෝකල් වෙනවා. දැනක් නැහැ. විශ්තු කෘත්‍යයක් නෑ. මේ ශක්තියෙන් ආයෙ වතාවියක් මවන්න පුළුවන්. මැවෙන්න පුළුවන්. ක්වොන්ටම් එකක් එන්න පුළුවන්. මේ ද්‍රව්‍යයෙන් ඒ ද්‍රව්‍ය අද්‍රව්‍ය මැවීම සහ ඒ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයට යෑම දෙක අතර ඒ ලීප් එක ප්‍රෙඩික් කරන්න බෑ. ඒක නිසාව කර්මේසා කර්ම ශක්තිය කියන එකට පොඩි ඉඩක් ආවා. ඔය ක්වොන්ටම් ෆිසික්ස් අල්ලගත්තට පස්සේ නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන පැත්ත නෙවෙයි ඒගොල්ලෝ කරන්න හදන්නේ මේ ද්‍රව්‍යයෙන් සැප විඳින්න. බුදුජනනාදී කෙළුවේ උඹ ද්‍රව්‍ය සැප බලාපොරොත්තු වෙන නම් කදාකත් ආධ්‍යාත්මික සැපයක් හම්බ වෙන්නේ නැහැ. ද්‍රව්‍ය සැප කියලා කියන්නේ ආධ්‍යාත්මික සැපේට පයින් ගිහිල්ලා. ඒ නිසා ද්‍රව්‍ය සැප තියාගන්න මූලික අවශ්‍යතාවයන් වලට විතරක්. ඒකල මේ ආධ්‍යාත්මික පැත්තේ බැලුවොත් පෙනේ මේ ද්‍රව්‍ය වඩන්න යෑම නිසා තමයි අපිට ආධ්‍යාත්මයට වෙලාවක් නැත්තේ. එතකොට වෙන්නේ සංඥාව පුදුම විදියට වැඩිලා මරණයේදී අපෙන් නැති වෙන්නේ සංඥා විතරයි. ඒත් මරණයට වැඩි අපහසුයි. ඒ කියනවා මහාභාරතේ කියනවා නම්බුවේ ජීවත් වෙන මිනිහට අවනම්බුව මරණයටත් වැඩි කියලා. ඒ මනස ඕන දෙයක් කරනවා භවනම්බු නැති කරන්න මොකද සංඥාවක් අපි ජීවත් වෙන්නේ. අපි මවාගත්ත ලෝකික ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක සංඥාවක් බව දැන ගැනීම නාස්තිකයි කියලා හිතන්න එපා. සංඥාවක් බව දැන ගැනීම උච්ඡේදවාදයක් කියලා හිතන්න එපා. සංඥාවක් බව දැන ගැනීම රසාස්වාදයට බාධා කිරීමක් කියලා හිතන්න එපා. සංඥාවක් බව දැන ගැනීම නැතු දේවල් නව නිර්මාණ කිරීමට බාධා වෙයි කියලා හිතන්න එපා. ප්‍රගමණයට බාධා වෙයි කියලා හිතන්න එපා. ඒ සංඥාවක් සංඥාවක් බව දන්නේ නැතුව කරන හැම නිෂ්පාදනයක්ම සෝහනක් තමයි. සුසාන වර්ධනයක් විතරයි. ඒ නිසා අපි එකවර ඔක්කොම වැඩ නතර කළ කරන්න බෑ. පුළුවන් නම් එකක් අරගන්න. අරගෙන ඒකේ සංඥා වැඩ කරන ස්වරූපේ බලන්න. බලලා ඊට සාපේක්ෂව අපි අල්ලපු නැති දේවත් මෙහිමයි කියලා බැලිල්ලට අපි කියනවා සම්මා ආජීවය කියලා. පහයක පරියන්කේදී නෙවෙයි සිද්ධ වෙන්නේ. පහය පරියන්කේදී අපි මේක අල්ලගෙන ඒ යොද යොදා බලනවා බාහිර ලෝකේ හැමතැනදීම කවදා හෝ මේ පරිේශනාගාරය වගේ පරියන්කේදී දකපු දේ බාහිර ලෝකේ යොදා බලන්න පුළුවන් වෙච්ච දවසට තමයි එයාට මාර්ග ඥානයකට ඉඩ හම්බ වෙන්නේ. මේක අත්‍යවශ්‍යයි. පරිවේෂණ වශයෙන් කරන දේ අත්‍යවශ්‍යයි. නමුත් ඒක බාහිරට යොදලා බැරි නැත්නම් ඒක නිකන් theory for the sake of theory වෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව යොද යොදා බලන්නේ. ඒ නිසා අපිට එදිනදා ජීවිතය හම්බෙන හැම බාධාවක්ම අර පරයන්කේදී ගන්න ලද අත්දැකීම උරගා බලන්න තියෙන ආසාව. ඒ නිසා බාධාවල් මගහැරලා යන්න ගියොත් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක වෙන්නේ නැහැ. අද උගෝදෙනෙක් කියනවා පරයන්කේට ගිහලා අතක් පිට අතක් තියාගෙන ඉඳලා භාවනා කරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඒකට මූලික සුසුකම් ටිකක් හම්බ වෙනවා. නමුත් ඒ ටික යොදවලා බලන්න බැරි නෑ. නැත්නම් එදිනදා ජීවිතය විතර බලන්න බැරි නම් ඒක නිකන් පරිේශනාකාරයක් විතරයි. මේ සංඥාව හැම වෙලාවෙම කඩන්න ඕනේ සාපුත්‍ර ඥානසේ ඉති අජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති. අජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති කියලා මගේ කය මෙහෙමනම් ඒ කයත් එහෙමයි. යතයිදන් තතයිතන් යතයිතන් තතයිදන් කියලා අනුගේ කයත් එක්ක ගල්පලා බැලිල්ලෙන් තමයි මේක පන්නරේ ලබන්නේ. ඒ නිසා මම හිතනවා ඊයේ අපි කතා කරපු දෙයට තව පොඩ්ඩක් මේ ඇඟට ලේ වුණාට ටිකක් හම්බෙන්න ඇති කියලා මම හිතනවා. ඒක පාවිච්චි කරලා මේ තමන්ග අරගෙන තියෙන ලැබලා තියෙන අත්දැකීමම නැවතත් සංඥා කණ්ණාඩියෙන් බලලා සංඥාව කියන ස්කන්ධය දිහා බලන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාව හරියම ජොලි විනෝදාංශයක් විතරයි මේ පටිතද කරන මූණට කරගෙන ගෑණි මැරනවා වගේ කරන්න දෙයක් නෑ මේක. නිකන් ජොලිය කරන්න තියෙන. හැබැයි මෙතෙන්ට එනකන් නම් ටිකක් පටිතද වෙනවා. ඉස්සරහට ගියට පස්සේ ඒක විනෝදාංශයක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.